අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කියන්නේ අපේ නොවැම්බර් මාසේ 16 දවසේ දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤීයා චත්තාරෝ ආහාරෝ කබලින්කාරෝ ආහාරෝ භස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්තං තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ ශාම්පාණ පින්වත්නි අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ අභිවෘද්ධිය කැමති කෙනා විසින් ආත්පසින් දත යුතු කරුණු හතර මොනවද කියලා ඇහුවොත් හතර ආහාර බව උත්තරයක් වශයෙන් දෙන්නේ කියලා අපට කටපාඩම් කරනවා නැත්නම් අපිව හික්මවන හුරු කරනවා. මේ හතරක් වූ ආහාර පළවෙනියෙන්ම අපල කන සාමාන්‍ය ලෝකයා සම්මුතිය වශයෙන් ගන්න ආහාර සඳහන් කරලා ඒක මාර්ගයෙන් මේ ආහාර කර දෙන වැඩේ තමන්ට අවශ්‍යතාවය ගෙන දෙනවා ඒ කෘත්‍ය සම්පාදනය කරනවා කියන අදහසක් තමයි ආහාර ඇති කරන්නේ ඊගාවට ඒ අපාකන ආහාර කියනකොට සාමාන්‍ය සම්බන්ධ වෙන්නේ දිවත් එක්ක දිව පිනවනවා කියලා තමයි අපි ඒකට කියන්නේ නමුත් ඊට පස්සේ තියෙනවා ස්පර්ශ ආහාර ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, කය පිනවන, හිත පිනවන කියලා ඇහැට රූපත් දිවට බඩට බත් වාගේ, දිවට ඕජාවක් වගේ ඇහැට රූප හමු වීමෙදිත් පස්සය ස්පර්ශ ආහාරයක් වෙනවා. නැත්නම් ස්පර්ශය මගින් ඒ කටයුත්ත කර දෙනවා. කටට තියෙන ආහාර රස ඕජාව බඩට ගිහිල්ලා අපිට ශක්තිය ලැබලා දෙනවා වගේ මේ පැවැත්මට ඇහැට රූප පේන එකත් ඇහැස රූප අතර මේ පහස ගැටීම මේ හමු වීමත් ආහාරයක් වෙනවා. කනට ඇහෙන හැම ශබ්දයක්ම ආහාරයක් වෙනවා. නාසයට ගන්න ජීව කඳ සුවඳ ජීවට ආහාර කියන එක අපි කලින්ම ගත්ත එක. ඉතින් මේ කයට ලැබෙන පහස ඒ වගේම හිතට එන විවිධාකාර හිතිවිලි අපේ අනාගත සිහින මේ සීරම මේ භවය සඳහා පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ආහාර පළවෙනි කොටස කියනවා දිවට ගෑන කබලින්කාර ආහාර දැන් කියනවා ඇහ කන දිව නාසය කය මන කියන ඔක්කොටම ලැබෙන ඒවා භස්ස ආහාර ස්පර්ශ ආහාර ඊට පස්සේ මනෝ සංචේතන ආහාර කියලා මේ මත්තේ ඉඳගෙන අපි නිතරම සැලසුම් හදනවා එහෙම නැත්නම් මේ මේ දේවල් කරන්න ඕනේ කියලා අපි හැම කෙනාටම පුද්ගලිකවම වෙන්නමම හිතු ඉතිරි පද්ධතියක් තියෙනවා. රුචි අරුචිකම් පද්ධතියක් තියෙනවා. හැම කෙනාටම පෞරුෂත්වයක් තියෙනවා. ඒ පෞරුෂත්වය අනුව අපි හැම කෙනාම අම්මා හිතන එක නෙවෙයි දරුවෝ ගැන තාත්තා හිතන්නේ. තාත්තා හිතන එක නෙවෙයි අම්මා හිතන්නේ. අම්මයි තාත්තා හිතන එක නෙවෙයි කවදාත් දරුවෝ හිතන්නේ. ඒව නැත්තම් වස්තුව පිළිබඳව අම්මා හිතන එක නෙවෙයි තාත්තා හිතන්නේ. තාත්තා හිතන එක නෙවෙයි අම්මා හිතන්නේ. දරුවෝ හිතන්නේ. අල්ලපු ගෙදර මිනිස්සු හිතන්නේ. ඉතින් හැම කෙනෙක්ම Taman ඇති කරගන්න චේතනා මට සංස්කාර කියලා කියනවා. ඒ වගේම පුදුමාකාර විචිත්‍රතාවයක් තියෙනවා. ඉතින් ඒ Taman මෙන්න මේ ආකාරක චේතනා සහිත කෙනෙක් කියලා ඒක නා දන්නේ නැහැ. අල්ලපු ගෙදර එක්කනන කියනවා ඕ කිවහා කුම්මයි ගෑණි, ඕ ගෑණි මහා ඊර්ෂ්‍යාකාර ගෑණි, ඔය ගෑණි මහා ලෝභයි, අනේ යම්මණ්ඩිරන් හරි හොඳයි ආදි වශයෙන් එයාගේ එකිනාගේ චරිතේ එහෙම නැත්නම් අපි කිව්වොත් චේතනා ඇසුරු කරන අයට පේනවා තමන් ඉතාමත්ම සූක්ෂම නම් ඇසුරු කරන අයත් එක්ක බොහොම සංවේදීව බලනවා නම් තමන්ට දැනගන්න පුළුවන් උපක්‍රමශීලීව ලෝකයා මං ගැන මොනවද හිතන්නේ කියලා. හුඟක් වෙලාට ඒක මවාපෑමක් ඇත්ත දැනගන්නත් බෑ. ඉතින් මේ මනෝ සංචේතන ආහාර දැනගන්න අසුලුව භාවනා කරන එකනට අර ස්පර්ශ ආහාර නැත්නම් කබලින්කාර ආහාර කියන දෙකට එහා ගිය කැබලි කොට කන ආහාර සහ ඇහැට කන්ට දිවට නාසයට ගැනෙන ආහාර වලට එහා ගිය මේ වංචනික ස්වභාවයක් ෂටගතියක් මායාවී ගතියක් මේ ලෝකේ වෙලාගෙන තියෙන බව තේරෙන්න පටන් ගන්නවා අපි මේ කියන දේවල් නෙවෙයි කියන්න ඕනේ අපට ඊට වැඩිය යටින් කියවෙන තරහක් තියෙන හැම වචනයකම අපි හැසිරෙනකොට මේ කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ ඒක වංචනික ස්වරූපයෙන් අනුන් රවටන්න අනුන් පිනවන්න එහෙම නැත්නම් හොඳ නෑනේ කියලා මේ මූලිකාව කියලා එකක් තියෙනවා ඒ හැම එකකම යටිපහුව වෙනවා ඒක කවුරක්වත් හිතන්නේත් නෑ ඒක වැරදි දෙයක් කියලා ඒව නැතුව ලෝකේ ජීවත් වෙන්නත් බෑ නමුත් මේ හැමදාම මේක කරනකොට හිත කොච්චර එකකින් ආතුර වෙනවද කියන එකට අපි පාවිච්චි කරන වචනේ ඇබ්බැහිය කියන එක ඒ නිසා අපි හැම කෙනෙක්ම තද්ද බල ඇබ්බැහියක ඉන්නේ අපිට උදාහරණ වශයෙන් පෙන්වන්න පුළුවන් මත්ද්‍රව්‍යයේ තියෙන හැබැයි සූදු කෙරෙන තියෙන හැබැයි ස්ත්‍රී දූෂණයේ තියෙන හැබැයි කුඩු ගහන්න තියෙන හැබැයි කියලා භයානක හැබැයි වගේක් අපි බෞද්ධ මේ විශ්වගත වෙලා දෙනවද හැම කෙනෙක්ම ඉතාමත්ම තදින් අබ්බැහියක ඉන්නේ අපි ඒකට සංස්කාර කියන වචනේ කියනවා ඒ සංස්කාරය ඒක නා හිතන්නේ ඇබ්බැහියක් කියලා එයා හිතන්නේ මේ ආසියාකරේ ප්‍රතිචාර මේ ඇබ්බැහිය සංස්කෘතිය කියලා කියනවා. ආසියාකර සංස්කෘතිය කියලා කියනවා. එතකොට බටහිර ප්‍රතිචාර කරනාට කියනවා යාගේ සංස්කෘතියක් ඒක බටහිර ආසියාකර සංස්කෘතිය පහත් කළා සලකනවා. එතකොට ආසියාකර සංස්කෘතියේ තියෙන ඇබ්බැහි කුරුපුරුදු ටික බටහිර ලෝකේ පහත් කළා සලකනවා. උතුරු කුරු දිවයිනේ තියෙන ඇබ්බැහි සහ රුචි අරුචිකන් නිරක්ෂයට ගැලපෙන්නේ නැහැ. නිරක්ෂේති නෙවුවා දකුණු කුරුති වෙන්න ගැලපෙන නිසා මේ අපි හැදිච්ච තැනේ හැටියටයි අපේ රුචිජුකම් හැදෙන්නේ කියන එක. එහෙම නැත්නම් අපි හැදිච්ච සංස්කෘතිය අනේට අනුවයි අපි හරි වැරදි තෝරන්නේ කියන එක කිසි කෙනෙක් පිළිගන්නේ මම තෝරගත්තේ හරි වැරදි තමයි හරි වැරදි. අනිත්‍යව ඒවා අස්ථානගත වෙච්ච ඒවා ඒවා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් නම් මගේ එක තේරුම් ගන්න ඕනේ මම හරි උන් වැරදි. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියන එක තමයි හැම කෙනාම හිතන්නේ නමුත් දන්නේ ලිම්මැඩියට ලිඳේ ඉන්න මැඩියට ලෝකෙ පිටවල හැඟීමක් නැහැ. ඌ දන්නේ Tamange කූප මණ්ඩකයයි කියලා කියනවා. ඉන්න වල විතරයි ඌ දන්නේ. ඒකේ ඉඳන් තමයි ඌ ලෝකෙම වන්නේ. හිතාගන්න නිසා හැම කෙනෙක්ම පුදුමාකාර විදිහට ඒ Tamange මනෝ සංචේතනාවට කොටු වෙනවා. අන්නේ මිනිහට පෘථග්ජනය කියලා කියනවා. යම් වෙලාවක හැම කෙනාම මොකක් හරි Tamange ඒ අගයන් ආඩම්බරයන් ටිකක් සංස්කෘතියක් පෞරුෂත්වයක් කර්මපොදියක් ඇබ්බැහි ටිකක් එක ජීවත් වෙන්නේ කියලා කාට හරි හිතුනොත් එයාට මනුස්ස ලෝකේ හරි විසිතුරුයි හැම කෙනාම මේ Taman අල්ලාගත් එක හුවා දක්වන්න ඒක හරි කියලා පෙන්වන්න ඒක උතුම් කියලා පෙන්වන්න පුදුමාකාර රංගනය කරගෙන හරි අහිංසකයි හැබැයි අතු මානසිකත්වයක් තියෙනවා ඒ තමන්ගේ චේතනාව ඉතින් ඒක ආගම් කියලා වෙනසක් නැහැ ආගම් ශාස්ත්‍රවලු කියලා වෙනසක් නැහැ බිස්නස් කරන මිනිස්සු කියලා වෙනසක් නැහැ දේශපාලන කියලා වෙනසක් නැහැ හැම කෙනාම ඒ තමන්ගේ චේතනාව ඉතින් යම් කිසි කෙනෙක්ගේ ඒ ගත්ත චේතනා එහෙයි කියන්නේ අනුගාමිකයන් වැඩි වෙන්න වැඩි වෙන්න අපි මේ චේතනාව මතින් අපි රජ වෙනවා ඒ චේතනාව වැරදි නම් අපි බලු වෙනවා මේ තීරටම මුල් වෙන්නේ අපේ මේ චේතනා ටික කියලා නැත්නම් අපේ චරිතයට කෙලින් බලපාන්නේ මේ කබලින් කාහාර බලපාන්නේ නැතුව නෙවෙයි. පස්සේ ස්පර්ශය බලපාන්නේ නැතුව නෙවෙයි. මේ චේතනාවනෝ සිදුවෙන්නේ කියලා ඒක අල්ලන්න හරි අමාරුයි. ඇත්තටම කාටවත් දැනගන්න ඕනකමක් නැහැ. ඒ ඕනකම නැති නිසා අපි දන්න දේ සත්‍යයි කියලා කියනකොටම අනිත් දේවල් වලට අපිට විවෘත වෙයි ගන්න බැරි වෙනවා. අපි ඊටාම පතු තීරුවකට වැටිලා ඒ තීරුව තුර ඉපදිලා ඒ තීරුව තුර ජීවත් වෙලා ඒ තීරුව තුර මැරලා යනවා. තමයි අවුරුදු 120ක් ඉන්නවා හිටියත් නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි බුදුජානනාථේ සඳහන් කළා තියෙනවා මේ සංයෝග විయోగ පරියාය සූත්‍රයේදී ස්ත්‍රියාවක් ගත්තොත් ඒ ස්ත්‍රියාවට ඒ ස්ත්‍රී කතාවක් තියෙනවා ස්ත්‍රී ඇඳුම් තියෙනවා ස්ත්‍රී ආකාර ප්‍රවැත්මක් තියෙනවා ස්ත්‍රී ලිංගයක් තියෙනවා මේ විදිහට කරුණු හතක් පෙන්ලා දීලා තියෙනවා ඒ ස්ත්‍රියව තමන්ගේ ස්ත්‍රී ගතිය රකින්නයි කියලා ඉති ලිංගං ඉති කුත්තං ඉති ආකප්පං ඉති ආභරණ කියලා හතක් සඳහන් කරලා තියෙනවා ඒ රැකීමෙන් එයා බලාපොරොත්තු වෙන්නේ පුරුෂයෙක් බලාපොරොත්තු වෙන වැඩියෙන් කෙනෙක් නම් ස්ත්‍රී ගති පුදුම විදිහට රැකගෙන ඉනවා ඒක පුරුෂයා ගත තියෙනවා ඒ පුරුෂයාගේ ලිංගය, ආභරණ, කටාඬ, අවතුම් පැවතුම්, රුචි අරුචිකා ස්ත්‍රියවට සම නැහැ. ඉතින් මෙයා මේ පුරුෂකති පෙන්වන්නෙම ඒකින් ස්ත්‍රියාවක් ආකර්ෂණය කරගන්න. ඉතින් මේ ආකර්ෂණයත් මෙහෙම තියෙනවනම් ආකර්ෂණයෙන් ලිංගික තෘප්තියකුත් තියෙනවනම් කවදාකවත් ගැලවමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා හරිම විචිත්‍රයි මේ සූත්‍රය අංගුත්තර නිකාය අටකණේ පාතේ සඳහන් වෙලා තියෙනවා ඒ කරුණ වටින් තමයි ඒ ආඩ්‍ය වෙන්න හදනවා. ඒකෙන් කරන්නේම විරුද්ධ ලිංගය ආකර්ෂණය කරන්න හදනවා. ඔය ලෙඩේ පටන් අරගන්නේ කාන්තාව වැඩි විපත් වුණාට පස්සේ පුරුෂයාගේ වැඩි විපත් වීම එච්චරම ලොකු සිද්ධියක් නෙවෙයි. ඊට පස්සේ ඉඳලා ලෙංගික ජීවිතයේ තියෙනකන් ඒ ආකල්ප වලට අපි පුදුම පොහොර දානවා. ඒක ඉතින් අපි ඒ ස්ට්‍රින්ග් එකේ අයිතිවාසිකම් පිළිබඳ හටන් කරනවා. ඒ ඔක්කොගෙන් පේන්න තියෙන්නේ ඒ පුරුෂයාගේ ආකාශය. ඊට පස්සේ දෙන්නගේ සංයෝගයෙන් ඇති වෙන සතුටක් තියෙන තාකල් කාටවත් ගැළවීමක් නැහැ කියලා. යම් වෙලාවක මේ යෝගාවචරෙක් වෙලා මේ ස්ත්‍රියා වේවා පුරුෂෙක් වේවා මේ අපි අද දවල් කතා කරා වගේ මේ දේවල් මතු වෙනවා නැති වෙනවා තද ගතිය එනවා උණුසුම් ගතිය එනවා කම්පන චංචල ගතිය එනවා බර ගතිය එනවා මේ බැලුවොත් මේ උණුසුමක ශිෂ්‍යලසක කම්පනයක චංචලයක බර ගතියක ගෑනුකම පරිමකම තියෙනවද කියලා කවදාවත් නැහැ ඒ නිසා අපි කවදාකවත් කැමති නැහැ ඒ දකින්න ධාතුන් තුල ඒ දකින්න මූල ස්වභාව තුල භාව තුල ගති තුල අයෝගේ අරගෙන පෙන්වන්න හදන මේ පිරිමිකම මේ ඥානකම ඒක නෑ අපිට ඒක කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් එහෙම අභියෝගයක් කරනවත් අපි අපේ සුතමේ ඥානෙ අපට නැහැ. එහෙම අභියෝගයක් කරන්නවක්වත් අපිට චින්තාමේ ඥාන නැහැ. ඒ නිසා අපි හිතනවා මේ මගේ ඔළුවේ මගේ කට මගේ බඩ කියනවා වගේ ඔය එන හැම දෙයකම ධාතු වල මේ අපි හිතන විදිහට ඥාන පිටුමකම තියෙයි කියලා. නෑ. ඒක ඔප්පු කරලා වෙන්නන්න වැඩි කල් යන්නේ නැහැ. නමුත් ඔප්පු කරන්න ඕනකමක් නැහැ. ඒ නිසා යම් දවසක යෝගාවචරය හිතනද උණුසුම එනවා යනවා. තද ගතිය එනවා යනවා. බර ගතිය එනවා යනවා. එපා වීම එනවා යනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ නැති වෙන්නයි කියන මේ ඇතිවීම නැතිවීම දෙක උදය වය දෙක ඥානයට ගියේ තැනින් එහාට ගෑනතර වෙන්න බෑ. හිතියනම් ඒ කියන්නේ යා මේ පේන දේ පිළිගන්න කැමති නෑ. ඒ පේන දේ පෙන්නන යථා භූත ඥානය ඇති හැටි පෙන්වන්න කැමති නැහැ. ඉතින් යා නැගිටපු ගමන් නැවත සැරයක් අර කලින් අරගෙන ගිය රේන් කෝට් එක දාගන්නා වගේ ඒ ඥානකම දාගන්නවා. පිටිම්කම දාගන්නවා. මනුස්සකම නැති වෙනවා. ඔය ඥානකම ගත්ත ගමන් අභාග්‍ය සම්පන්න විදිහට මනුස්සකම නැති වෙනවා. පිටිම්කම ගත්ත ගමන් මනුස්සකම නැති වෙනවා. නිසා හිතාගත්තොත් මේ ශරීරය තුල මේ තියෙන චේතනා ස්වરૂපේ අපිට පළපදියම් කරලා තියෙනවා අපි අපි හැදිච්ච පරිසරයේ විසින් ඔබ ගෑණියෙක් ඔබ පිරිමියෙක් දෙහෙල්ලමක් මේ බලපංගු ලින්කේ දිහා ඇත්තමයි කියලා පෙන්ලා දෙච්ච අපිත් ඒක කාලා ඉතින් මේකත් එක්ක ගත කරන මේ ජීවිතේ දිහා බලනකොට ගෑණියෙක් වශයෙන් ඉඳලා ගෑණියෙක් වශයෙන් මැරලා යනවා පිරිමියෙක් වශයෙන් ඉඳලා පිරිමියෙක් වශයෙන් මැරලා යනවා මේක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා ගෑණියෙකුට හිතුනොත් ඒක තමයි ගෑණි කියන්න කැමති නැහැ පිරිමියෙකුට දෙනත් උගුට පිරිමියෙක් කියන කන්ට දෙන්නම තියෙන මනුස්සකම. අපිට කවදාකවත් මේ මනුස්සකම කියන අඩියට බැහැ ගන්න බෑ. ඊට උඩ තියෙන මේ අපි ගාගත සායන් ටික එහෙම නැත්නම් අපි මේ ඇඳලා තියෙන ඇඳිල්ල එහෙම නැත්නම් අපි මේ ආතුර වෙලා තියෙන රෝගය මේ චේතනා අඳුර ගන්න බැරි නිසා. ඉතින් මේකට බරපතල පහරක් වදිනවා. යකුළු පහරක් වදිනවා ධාතු මනස්කාරට හිත ගිය ගමන්. ඉතින් අපිට ධාතු මනස්කාරය දැක්කට මේ ධාතුන් වල ධාතුන් මනසකාරය මතුවෙන්නේ අස්පනා පිටපයි. ආ ඊයේ වෙච්චිව දැන් බලන්න බෑ. වෙන්න තියෙනක බලන්නත් බෑ. මතුවෙනකොටම ඒක මේ මගේ කට මගේ බඩ නැතුව ධාතු වශයෙන් බැලුවොත් ඒකේ නෑ ඉස්ත්‍රි පුරුෂ ගතිය. ඒ නිසා අපිට මේ ඉස්ත්‍රි පුරුෂ ගතිය ඉක්මවලා ගිහිල්ලා manussත්වයට එන්න නම් භාවනාවෙන් තොරව පුළුවන් වේද කියලා හිතන්න. භෞතික විද්‍යාව ඉගෙන ගත්තට ඉස්ත්‍රි පුරුෂ ගතිය මාරු වේද අපි. රසායන විද්‍යාව ඉගෙන ගත්තට ඉතිහාසය ඉගෙන ගත්තට භූගෝල ඉගෙන ගන්නත්තට චිත්‍ර ශිල්ප ඉගෙන ගන්නත්තට ඉංජිනේරු ශිල්ප ඉගෙන ගන්න මොන මගුල කෙරුවත් මේක තහවුරු කරනවා. තහවුරු කරලා අපි ඊට පස්සේ ඒ සමිති පිහිටවගෙන ඒව රැක ගන්න උත්සාහ කරමින් අපි ඒ තකතිරුකම් ඇතුවම් බහින ගතියලා තියෙනවා. ඒ නිසා මේ සඳහා මේ වගේ දෙයක සඳහා මේ චේතනා ක්‍රියාත්මක වුණාට ඒක කොච්චර කෘතිමද කියන එක හිතපු ශ්‍රේෂ්ඨම උත්තරය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ස්ත්‍රීකේ තියෙන ස්ත්‍රීත්වය ඉක්මවන්න පුළුවන්. පුරුෂයෙකුට තියෙන පුරුෂත්වය ඉක්මවන්න පුළුවන්. ඒ ඉක්මවනකොටම වැටෙන්නේ මනුස්සකම. ඒ මනුස්සකමට ආවට පස්සේ එයා තුළ ඉතුරු වෙන ඉතාම පිවිතුරු කරුණාව, මෛත්‍රිය, ජීවත් වෙන සත්‍යක් සඳහා මුදිතාව, උපේක්ෂාව වගේ දේවල් මිස මට අර ගෑණි කොහොම හරි ගන්න ඕනේ. මට අර පිරිමි විතරක් මේ පිරිමියා ගන්න ඕනේ. මම මේකට මේ ගෑණි මරන්න ඕනේ කියන මේ ඔක්කොම අර පහත් ඊටාම මේ පරිණාමයේ තියෙන ආවේග ටික ඉක්මවල යනවා. ඉතින් ඒකට යන්න පරියන්කයට ගිහලා විනාඩියක්වත් යන්නේ නැහැ. අපි මේ වරණ ආස්වාද ප්‍රසආසය තුළ ඉස්සුදුසල් ගන්නෑ. අපි ආහනපාන කරනකොට බෙල්ල රිදෙනවා, කන රිදෙනවා, කට රිදෙනවා කියන එකකවත් නැහැ. නැත්නම් ඒක බලන්න කැමති නැහැ. බලන්න තියා ඒකෙන් කටබඩයින් කරන්නවත් කැමති නැහැ. ඒකට මේ කට රිදෙනවා, බඩ රිදෙනවා කිව්වට පස්සේ බරපතල මේ චෝදනා පත්‍රයක් එනවත් මේ රිදීම, තද ගතිය, කුණුසුම් ගතිය, කම්පන චත්‍ය ගත්තාම ඒ ධාතු මනසිකාරය නැත්නම් ධාතුන්ගේ ස්වභාවය මේ මනෝ සංචේතනවලට කිසිම පොහොරක් දාන්නේ අපි හැබැයි ඒකට එක එක වර්ණ ගන්නවලා අපි අපේ රුචිකාන්තයන් වල හැරියට ආ මේක සුබ දිනිතා මේක අසුබ දෙයක් ඇයි මෙහෙම වෙන්නේ මේ සමතේද මේ විපස්සනාද මේ ඉස්සරහට දයන්නේ මේ පස්සට දයන්නේ කියලා නෝ මතුවෙන හැම එකකින්ම ප්‍රශ්න ගන්න ඒ පිටිපස්ස හැම තැනම චේතනාවක් වැඩ කරනවා. මේ මේකේ මොකක් හරි අතවාසිය තමයි වෙන මොකක්වත් නැහැ. මේ කුට්ටිය කඩා ගන්න හදාන්නේ. භාවනා භාවනා සඳහා කරන කෙනෙක් හිතන්න. මම භාවනා කරනවා මම මොනවක්වත් හොයන්නේ නැහැ. මට බේනවා තද ගතිය. ඒක වර්තා කරනවා මම මේ භාවනා කරලා ආනපාන කරගෙන මට තද ගතිය වැටුණා. එහෙම නැත්නම් ඒ තද ඒක තවත් පැත්තක් කියලා දෙත හැකි ඕනනම් නැත්නම් සලකා බලන්න පුළුවන් ඕනේ නම් ඒක විචිත්‍ර කරන්න. තද ගතියක් කවදාකවත් වැටෙන්න බෑ නම හිතට සහැල්ලු ගතියක් නැතුව. සහැල්ලු ගතියට සාපේක්ෂව තද ගතිය තියෙන තද ගතිය කියලා කේවල තත්ත්වයක් ලෝකේ නෑනේ. මේ සාපේක්ෂතාවයේ අපි ගන්නෙම නෑනේ. අපි කිව්වොත් මට රස්නීය ගතියක් වැටුණායි කියලා. මගේ ඔළුව රත් උනායි කියමු. ඉතින් යාට මේ හොඳ රත් උනා ඔළුව වැත්තක දාපන් රස්නේ තියෙන. ඔකට තියෙනවා තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුවේ තියෙනවා කියන්නේ මේ පරිසරයේ සීතලයි කියන එකනේ. පොඩ්ඩක් බලපන් පරිසරයේ සීතල ගතිය. දැන් මෙතන විභාග මෙතන කියන ආර්ය පරිශ්‍රණය. ඔළුවට අයිස් බෑග් තියන්නයි, ෆෑන් හයි කරන්නයි යන වෙනුවට මේ රස්නේ ගතිය තියෙන්නේ බාහිරයේ තියෙන සීතලට සාපේක්ෂවනේ. මෙන්න මේ දෙක බලන්න ගියොත් එම කොච්චර ගැඹුරකට යෝගාවචරයේ හිත යනවාද කියලා බලවත් ඒකට යන්න දෙන්නේ නැත්තේ චේතනා. එන ওই රස්නේ නැති කරගෙන ඉන්න ඕනේ. මේක ප්‍රශ්නයක් කියලා ඉන්න ඕනේ කො නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා සල්ලි දාලා යා කන්ඩිෂන් එකක් ගැනත් හයි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට ෆෑන් එකක් හයි කරන්න. ඉතින් ඉතින් තොරන් ගන්න පටන් ගන්නවා. ඉතින් කතන්දර ලියන්න පටන් ගන්නවා. මේ රස්නේ ගෑන පිළිවෙකමක් නෑ නේද? ඒ හේතුඵල ධර්මෙන් නේද මේක ආවේ මේ රස්නෙට ඉන්න බෑ නේද සීතල නැතුව කියනක ගැඹුරු ධර්ම ටික ඔක්කොම ඉවරයිනේ චේතනාව කපනවා ඒ චේතනාව මගේ උරුලය ගතිය තියෙනවා මගේ තියෙන ගන්ධස්තරය තියෙනවා මගේ රුචර්ජකම් ටික තියෙනවා මගේ මම ආයනේ තියෙනවා මගේ කුට්ටිය කඩාගෙන තියෙන අනික් කටේ නැගෙන මටයි මේ අදහස ආවේ කියලා ඉතින් මේක තමයි අපි ඉස්සර කරන්නේ අර දහස් මනසකාරය පැත්තකට දාලා මෙන්න මේ විදිහට මේ උණුසුම සිසිලස කියලා දෙකටම එකනමනේ පාවිච්චි කරන තේජෝ ධාතුව කියලා. ඒ දෙක මතුවෙනකොටම මේ උණුසුම හොඳයි සීතල නරකයි කියනවා සීතීෂ්ඨුවත. සීතල හොඳයි උණුසුම නරකයි කියනවා උෂ්ණීෂ්ඨුවත. මෙන්න මේ විදිහට මේ තේජෝ ධාතුව පරිසරයට අනුව මේක හොඳයි මේක නරකයි කියලා එකම තේජෝ ධාතුව දෙකට බෙදලා දෙන්නෙක් අතර ආතතියක් ඇති කරලා උරුට්ටුවක් ඇති කරලා ඒ තුල පාලන ශක්තියක් ඇති කිරීම තමයි විඥාණය කරන කෘත්‍යය. එකම තේජෝ ධාතුවේ උණුසුම තේජෝ ගරු ගතිය හොඳයි ලහු ගතිය හොඳ නැහැ. නැත්නම් ලහු ගතිය හොඳයි ගරු ගතිය හොඳ නැහැ කියලා මේ තේජෝ ධාතුව එකම ගුලිය වශයෙන් බලන්නේ නැතුව අරක මේක කියලා දෙකට කඩනවා. වායෝ ධාතුව ගත්තාම දරණ ගතිය සහ කම්පන චංචල ගතිය. මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකම වායෝ ධාතුව කියලා කියනවා. ඒකෙදි මේ කම්පන චංචල ගතියට හොඳයි කියනකොට හෙල්ලෙන්නේ නැතුව දරාගෙන ඉන්න ගතියට අපි වෛර කරනවා. හෙල්ලෙන්නේ නැතුව දරාගෙන ඉන්න ගතියට ප්‍රේම කරනකොට චංචල ගතියට වෛර කරනවා. ඉතින් මේ දෙන්නම එක නම. මේ මේ වායෝ ධාතුවත් එක නටන්නේ. මේ බෙදීම කරලා දෙකට බෙදලා ස්ට්‍රික්ට් ඇන්ඩ් රූල් කියලා කියනවා. දෙකට බෙදලා දෙන්න ගැටලා. පාලන බලය ගැනීමනේ දැන් තියෙන බලවත් ජාතියේ කෘත්‍යය. ඔය බලවත් ජාතින්නේ තමන්ගේ විඥාණයම තමයි කරන්නේ. එතකොට ආපෝ ධාතු ආපුවම වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය තියෙනවා. ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. මේ වැగిරෙන ගතියට ක්‍රිය කරන වෙලාව වෙනකොට පිඩු කරන ගතියට වෛර කරනවා. පිඩු කරන ගතියට ක්‍රිය කරන වෙලාවට වැగిරෙන ගතියට වෛර කරනවා. පඨවි ධාතුවේ තියෙනවා බර, හැල්ලු, සුමුදු, ගොරෝසු, රළු, සියුම් කිය. ඒ දෙකේ කිසි වෙනසක් නැහැ. මේ එකම දේ තමයි. ඒක නැත්නම් එකේම මුණක් දෙක. එකක් හොඳයි එකක් නරකයි. එතකොට අර හොඳයි කියපේර කොච්චර හොඳයි කියනවාද? ඒ හා සමාන නරක අනිත් පැත්තට නරකයි කියනවා. මෙන්න මේ කෘත්‍ය හරියට දැක් ගන්න නම් යෝගාවචරයා මේ යමක් මතු වෙනකොට තද කතියක් මතු වෙනකොට උණුසුමක් මතු වෙනකොට කම්පණයක් චංචලයක් මතුවෙනකොට ඒ චේතනා විරහිතව බලන්න පුළුවන් කියලා අදහසක් හිතන්න. මොනවාක පූර්ව නිගමන මොකුත් නැතුව මේ මතුවෙච්ච ගතිය මතුවෙච්ච ගතිය වශයෙන් භාවයේ වශයෙන් ස්වභාව වශයෙන් බලන්න පුළුවන් නම් ඉතින් ඒ මනුස්සයාට තියෙන මේ ධාතු මනසිකාරයේ කොහොමද නිවන් දැකලා තියෙන්නේ. ඒක පැහැදිලිම උගන්නන දේ අපිට ගන්න බෑ මේ චේතන හරහා පෙරෙන්නේ නැතුව. චේතන වලින් පෙරලා ආපු ගමන එක කක්කා. උරුල ගඳයි. හඩු ගඳයි. මම කරගත්ත ගමන් හඩු ගඳයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක මතුවෙන්න ඇරලා මතුවෙන්න අරනොයි කියලා කියන්නේ අපි ආනපාන වගේ එක හිත තැම්පත් වෙන්න ආවේ. ශක්මන වගේ එක හිත තැම්පත් වෙන්න ඇරලා මේවට එන්න ආවේ. කරන දේ නතර කරලා නැත්නම් චේතනා පූර්වක කරන දේ නතර කරලා මේ දේවල් එන්න ඇරලා මේ එන දේවල් වලට අපි නංවනම් දෙන හැටි හොඳ නරක දෙන හැටි හරි වැරදි දෙන හැටි ප්‍රිය අප්‍රිය බව දෙන හැටි මේක තියා බලන හිටියොත් ඒ කෘත්‍යනේ අපි මේ සංස්කෘතිය කියලා අඳුනගෙන තියෙන්නේ අපි මේ සමාජශීලී වීම නිසා මේක හරි මේක වැරදි මේක හොඳයි මේක නරකයි කියන අපි ඒක තද බල විදියට අල්ලගෙන ඉන්නේ ඒකාන්තයෙන් මේක සදාචාරාත්මකයි. ඒකාන්තයෙන් මේක සමාජීය බලපානගෙන මොත් අපි වෙනම සංස්කෘතියකට ගියොත් මේ මතුවෙන දේවල් වලට ඒගොල්ලෝ සලකන්නේ වෙන කාලයකට. එනිසා මේ අපි ගත්ත සංස්කෘතියට ගැලපෙන්නේ මෙතන හිතුවත් විතරයි. ඇවිදින්නට හම්බ වෙන විශාල ලාභය තමයි ඇවිද්ද පය දහස් සති කිය. ඒ දෙයටම වෙන සංස්කෘතියක තියෙන සම්පූර්ණ වෙනස් අදහසක්. ඒක මේ හුවා දක්වන්න මේ මේ චේතනා සහ විඥාණය අපිට දීලා කියන ලනුව කාගෙන ඉන්න හැටි විස්තර කරන්න ගිය නිදර්ශනයක් මට කියවන්න හම්බුණා පොතක තිබිලා මට මතක නෑ කතුරු කවුද කියලා මම ඒ ගැන කනගාටු වෙනවා ඒකේ කියලා තිබුණා ටිබෙට් රටේ ඉපදිච්ච එකාට ටිබෙට් රට කියන්නේ බොහොම සීතල රටක් ඒ රටේ අපාය කියලා කියන්නේ ඉතාමත්ම සීතල තැනක්. ඒ නිසා වැරද්දක් කිරුවොත් පාගත වෙනවා. අපාගත වෙලාම ඉතාම සීතල නරකයකට වැටෙනවා. ජීවන්ත ඇඟ හීතල වෙනවා. දැන්ටත් හීතලයි. පතෙක් මරුවොත් එහෙම තව සීතල නරකයකට වැටෙනවා. හැබැයි ඔබ පිනක් කරලා හොඳ දෙයක් කරුවොත් ඔබ උණුසුම් කියන තැනකට යනවා. බිදිවිලෝ කියන්නේ රශ්මිය කියලා. ඒත් අරාබියේ ප්‍රතිච්ඡ කාට ලියනවා උඹ අපරාධයක් කරොත් පවක් කරොත් උඹ ඉතාම වීලි තැනකට ගෙනියනවා උෂ්ණ තැනකට ගෙනියනවා උඹ පිච්චිලා නැහිනවා උඹ හොඳ වැඩක් කළොත් සීතල තැනකට යනවා ඉතින් බලන්න මේ සාහිත්‍ය දෙකේ ලියලා තියෙන හැටියට මේ මිනිස්යාට අරාබියේ ඉන්න කාට තියෙන දිවි රෝගේ තමයි ටිබෙට් රට ටිබෙට් රටේ ඉන්න කාට දිවි රෝගේ තමයි අරාබිය ඉතින් දෙන දෙපැත්තල දිව දික් කරන බලන්නේ අපි අපිට අඳුන්වා දීලා තියෙන අගයන් ආඩම්බරයන් දිහා බලනකොට සම්පූර්ණ වෙනස්. ඉතින් ටිබෙට් රටේ ඉඳලා කවුරු හරි මේ ජීවත් වෙද්දිම අරාබියට ගියොත් හරවානිස් මේකත් බොල ලෝකයක්ද කියලා හිතිය. යකෝ මේ දිවි ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. එමේ දින්යන් කියව එකනේ. දැන් මෙයක් හරක් මාර්ගෙක වෙන්න පුළුවන්. උණුසුම් ලෝකෙට තියෙනවා. බුදුහාමුදුරුවෝ සර්වඥයි කියන්නේ උන්වහන්සේ මේ සියල්ල දැකලා කතා කරනවා. අපි මේ ලිම්මැඩියෝ ලිම්මැඩියෝ වගේ ලිම්මැඩියෝ වගේ මේ දන්න දේ ලොකු කරන්න හදනකොට අර විශාල ලෞකික මේ විශ්වගත ඥානයක් අපේ අතින් ඇහිරෙනවා. ඉතින් මේ සියල්ල විසෙයි තෝරන්න බේරන්නේ නැතුව පූර්ව නිගමන නැතුව බලනවයි කියන එකක් හිතන්න පුළුවන් ද කාට හරි මේ ਸਰවඥාන්සේගේ ධර්මයෙන් පිට මොන ආගමකවත් ආමන්ත්‍රණය කළා තියෙන මාතෘකාවක්ද කියලා. ඒක අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයට තල්ලු කරන්නයි අපායට තල්ලු කරන්නයි කියන්නේ බොළඳ කතාවක හිර කරගෙන ඒ මනුස්සයාට මේක මේ ජීවත් වෙද්දිම නිවනක් කියන එකක් හිතන්න බෑ කිව්වොත් යම් ආගමක උන්ට ඒක මතක තියාගන්න යම් ආගමක මේ ජීවිතයේදීම ජීවත් වෙද්දිම නිවන් දකින්න පුළුවන් මොක්ෂයට යන්න පුළුවන් කිව්වොත් උ ප්‍රසිද්ධිය පතුරු ගහලා මරනවා. ප්‍රසිද්ධිය පතුරු ගහලා මරනවා. ඒ මුස්ලිම් මිනිස්සුන් අතර තියෙනවා සූෆි ආගම කියලා එකක්. ඒක ටිකක් සාමාන්‍ය භාවනාවට බරයි. ඒ මේ කියන හොඳ විවේක තනක් අරගෙන එයා සහැල්ලු ඇඳුමක් ඇඳගෙන අබ් දෙක දිගේ අරගෙන පටේ කැරකෙනවා. තමන් වටේ කරකිලා ඒන අත්දැකීම් ගන්න පොඩි කාලේ මතකද දන්නේ අත් දෙක දිග යන බයි කරකිලා කරකිලා කරකිලා ගියාට පස්සේ ටිකක් කලනකන් කරක් කරකින්න ගතියක් තියෙනවා. අපි කරකින්නේ වැදුනොත් නතු නෑ වැදුනොත් නතු නෑ වැදුනෙත් නතු නෑ කියලා කරකිනවා කරකිනවා කරකිනවා නතරනට පස්සේ කරකිනවා. මෙන්න මේක මේගොල්ලෝ භාවනාවට අරන් තියනවා. ඒකට කියන්නේ අපි කියන්නේ ඔය හිම්බු කතාව තමයි ඔය තියෙන්නේ මේ සූෆික් භාවනාවේ. හැබැයි ඒගොල්ලෝ පොඩ්ඩක් කුඩු ගන්නවා ඊට ඉස්සෙල්ලා. ඒකට පාවිච්චි කරන්නේ ඔය මේ ගංජා. පාවිච්චි කරලා කරගෙන කරගුණාට පස්සේ යාට තේරෙනවා. මේ අර තිබුණේ ඔක්කොම අමතක වෙලා ශාන්තියක්. ඉතින් මේකේ ගිහිල්ලා දිනු වෙච්ච මිනිස්සෙක් කියලා කියනවා. එයා කියලා කියනවා දෙයනාසින්න මෙතනයි සත්‍ය මෙතනයි. ඒකට මැරෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙලෝදීම ගන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට තේරෙන පටන් ගත්තා. යකෝ මේ මාස බොහොම සහැල්ලුවෙන් ඉන්නේ. එයා මේ මැරෙනාට පස්සේ තියෙන දිවි ලෝකයක් ගැන කතා කරන්නේ නැහැ. මේ ලෝකෙම පුළුවන් කියලා. මේක ටික කාලයක් ගිහිල්ලා පැතිරුණාට පස්සේ මේක රජුරවන්ට ආරංචිුණා. මේක රජුරවන්ට බරපතල ප්‍රශ්නයක්. මොකද රජුරු රාජ්‍ය බලය පවත්න්නේ මිනිසුන්ට අපාය පෙන්නලා. හොඳ වුණොත් දිවි ලෝකේ යන්න පුළුවන් කියලා හැම ආගමක්ම ඔය ඔය සූදුව තමයි කෙලින්නේ. අපාය බය කරනවා. මේ මනුස්සයා කියනෝනේ මේ ජීවිතේ මම ඉන්නේ දැන් ස්වර්ගයේ. මම දෙවියෝ දැක්කයි කියලා. පස්සේ රාජ්‍ය සභාවට ගෙන අහනවා. එහෙන් ප්‍රකාශ කරලා ඒ කියන්නේ මනුස්සයා කොහොම හරි ක්‍රමයකට මම දැන් මෙතෙන් ඇවිල්ලා. ඒකවල මරණ දඬුවම නියම කරනවා. අපේ පොතේ හැටියට මේ ජීවිත නිවන් දකින්න බෑ. ඒක බරපතල අභියෝගයක් දෙයන්නාසට. බරපතල අභියෝගයක් දේව ධර්මයේද මරණ තීන්දුවේ මෙහෙන් බලපන් ජූරිය මෙහෙන් බලපන් සුද්ධව ලියවිල්ල. ඔබ දැන් ජූරිය ඉස්සරහ පිට ප්‍රකාශ කරා මේ ජීවිතේදී නිවන් දකින්න පුළුවන් නේද? නිවන් නෙවෙයි. මේ ස්වර්ගය ලබන්න පුළුවන්. ඒ මනසත් ඉතින් මම දැකපු නම් එච්චරයි. ඕගොල්ලෝ ගන්න තීන්දුවක් ගන්නවා. මනසයා කපලා පුච්ඡන්ද තමයි කියන්නේ. පස්සේ මනස කියලා කියනවා මම කපපු ගමන් පුච්චපු ගමන් මොහොත කොට ගන්නවා. දැන් මුළු රටම යට වෙනවා. ඒගොල්ලෝ ගෝලියෝ ටිකට කිව්වලු උඹලා දැන් කනගාටු වෙන්නේ. නම්බලට නායකත්වයේ දුන්නා මෙතන සත්‍යයක් තියෙනවා. ඒ නිසා රජුරවන්නේ කියපන් රජුරු උන්මත්තක වෙලා ඉන්නේ බලයට. ඒ සත්‍ය පිළිගන්න කැමති නෑ. මම මරුණාට පස්සේ මාව පුච්චලා අලු විහිදෙන ප්‍රදේශයේ වතුර බහලා යනවා කියලා. ඊට පස්සේ විමර්ශ මාරපු ගමන් විශාල ජලගල්මක් ආව සුනාමි වගේ. ඉතින් රජුරෝ විශාල වශයෙන් බය වෙලා ඔක්කොගෙම තොරතුරු අහනකොට මෙයාගේ ගෝලියෝ ගිහිල්ලා කියලා කියනවා අපේ නායකතුමා නිර්පරාදේ මැරුවා මරන්න ඉස්සෙල්ලා මෙහෙම අනාගත වාක්‍යයක් කිව්වා මොකද කොට ගලනවායි කියලා ඊට පස්සේ මේ මරලා පුච්චලා අලු ටික විසි කරපතන් වල වතුර බහී කියලා කිව්වා. ඒ රජුරු බය වෙච්චලා එහෙනම් කරලා බලපල්ලා කිව්වා කරලා බලද්දී හර ගිහිලා කියනවා. දැන් උනත් දැන් උනත් දෙයන්නාසකේ රූපයක් ඇන්දොත් විනාශයි. මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන් කිව්වොත් විනාශයි. මේ ජීවිතේම තව වඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවයි කිව්වොත් විනාශයි. අපි කොච්චර වැඳ වැටි වැටි වැටි සංඝයාත වඳිනවද බලන්න ඔය කිසිම ආගමක දියන්වන්තර වෙන කෙනෙකුට බඳින්න බෑ. වැඳපු එකම මරන්න. ඉතින් ඒ කියන්නේ මේ ජීවිතයේදීම චේතනා විරහිතව එන දේ මුණ දීලා ඉන්න ගතිය දේවත්වයටත්පත් කරලා ඒක මේ ජීවිතේ කරන්න බැරි දයක් පාටපත් කරගෙන මේ මගින් ආගම් හදාගෙන රාජ්‍ය නායකෝ මේ ආගම් නායකෝ හදාගෙන මේ කරන වැඩේ තමයි ඔය ප්‍රසිද්ධ නිකායවලත් කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දීලා කියනක භාවනා කළ බලපං මතුවෙන උණුසුම් කම්පන චංචල ගතිවල මමෙක් හෝ ගෑණියෙක් පිරිමියෙක් හෝ ආතතියක් හෝ අසහනයක් තියෙනවද කියලා? ඒ උණුසුමෙන් මේ උඹට අසහන දෙන්නද? එහෙම නැත්නම් මේ සීතලෙන ඔබට අසහන මේක අසහනයක් කරගන්න එකට ඔබ පුතඥකම කියනවා. බිරිඳ මෝඩකම. උණුසුම මේ කාටවත් කරදර කරන්න දෙන එකක්වත් සීතල කාටවත් කරද ඒ දෙන අත්කල් දන්නගෙන එන්නේ. උණුසුම සහ සීතල. ඉතින් උඹ උණුසුම එනකොට උෂ්ණ ලෙඩ කියාගෙන සීතල එනකොට සීතල ලෙඩ කියාගෙන නැටුවට මේ චේතනා විරහිතව බැලුවොත් ඒක ධාතු විතරයි. ධාතු මත්තකෝ නිස්සත්ෝ නිජීවෝ ශුඤ්ඤෝ. අපිට කියනවා බත් පිටක් වළඳනකොට සබ්බෝපනායම් පිණ්ඩපාතෝ අජිගුච්ඡනියෝ ඉමං පෝති කායම් පත්තෝ අතිවි අගුච්ඡකුච්ඡනියෝ ජායති ධාතු මත්තකෝ නිස්සත්ෝ නිජ්ජෝ ශුඤ්ඤෝ මේ අපි කන ආහාර ධාතු මාත්‍ර බමනයි ඒකට ජීවියක් නැහැ නිස්සත්යි සත්ත්වගතයක් නැහැ ශුන්‍යයි ඒ වගේ මේ වළඳන මම තුලත් ආත්මයක් නැහැ සත්ත්වගතයක් නැහැ මේ අර ධාතු මේ ධාතු වලට එකතු වීම පපනවයි වෙන්නේ මේ විදිහට වළඳන්නේ කියලා කියන පිටක් පිටක් පාසා එතකොට මේ කන්නේ රත්තරමාංශද එළවලු බද්ද දෙකම ධාතු විතරයි. මේ රත්තරමාංශ කනකොට වැඩිපුර පින් සිද්ධ වෙනවා නැත්නම් එළවලු කනකොට වැඩිපුර පින් සිද්ධ වෙනවා කියනවා මේ සීරම මේ අතරමඟදී දාගත්ත දේවල්. ඉතින් මේ අතරමඟදී දාගත්ත දේවල් වලට අපි කොච්චර සලකනවද කියනවනම් මේ ධාතු ගුණ මත උනත් අපි මේ ධාතු ගුණ ධාතු වශයෙන් දකින්නේ නැහැ. කට රිදෙනවා, බඩ රිදෙනවා, නාහය රිදෙනවා කියනවා. ඒ තියෙද්දිත් ස්ත්‍රී භාවයේ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. පුරුෂ භාවයේ තියෙනවායි කියලා හිතාගෙන ඉන්නවා. හොඳට වේදනාවක් ආපු වෙලාවක බලන්න, හොඳට තද ගතියක් දැනෙන වෙලාවක බලන්න, හොඳට උණුසුම් ගතියක් ආපු වෙලාවක මේකට ද්වේෂ කරන්නේ නැතුව මේ උණුසුම් ගතිය තුල නැත්නම් මේ උණුසුම් ගතිය ඇවිල්ලා තෝ මරණොයි කියලා කාට හරි ආත්මයකට හේතු වෙලා කරදර කරනවාද ඒ උණුසුම් ගතිය මං හිතන්නේ දැන් මං පුරුෂයෙක් නිසා පෞරුෂත්වයක් තියනවාද? පුරුෂ ගතියක්. නැත්නම් ස්ත්‍රියාවක් භාවනා කරන මේක ස්ත්‍රී ගතියක් තියනවාද කියලා බැලුවොත් අපිට කොච්චර වෙලා යයිද? උණුසුම උණුසුමක් විදිහට බලන්න මේ ඥාන ප්‍රතිමකම් පැත්තක දාලා මේ කය කියන එක පැත්තක දාලා උණුසුම වැඩ කරන්නේ හේතු බල ධර්මයක් අනේක තර්මල් ෆිසික්ස් කියලා වෙනම භෞතික විද්‍යාංශයක් තියෙනවා ඒ උණුසුම වැඩ කරන්නේ වායෝ ධාතුවට භෞතික විද්‍යාවේ වායෝ කියන වචනේ පාවිච්චි කරනවා. ආපෝ ධාතුවට ද්‍රව කියන වචනේ පාවිච්චි කරනවා. පාඨවි ධාතුවට ඝන කියන වචනේ පාවිච්චි කරනවා. අපි ඉස්කෝලේ යන කාලේ දුන්නේ ඝන ද්‍රව වායු විතරයි භෞතික විද්‍යාවට ඉගෙනන්නේ. විශ්වවිද්‍යාලයට යනකොට අලුතෙන් සබ්ජෙක්ට් එකක් ආවා thermal physics. තේජෝ ධාතුවක් කතා කරනවා. ඌව වැඩ කරන්නේ තන්නේ ක්‍රම න්‍යාය පත්‍රයකට. ඒක ඥාන පිළිම කමක් නැහැ. නමුත් අපිට ඒක දකින්න බෑ. ඒ මොකද අපේ සතිය තාම දියුණු නෑ. එහෙම නැත්නම් අපේ සමාධික්ෂය එහෙනම් අපේ යෝනිසමනස්කාරය දියුණු නැති නිසා අපි දකින හැම එකකටම හොඳ නරක, හරි වැරදි, කට කන බඩ කියලා දාගෙන මේ වාර්තා කරනකොට ඔය කියන්න ඕන එක නෙවෙයි කියවෙන්නේ. අද කියවපු දෙක තුනක තිබුණා ඒ වගේ කට කන බඩ නැතුව මට තද ගතිය වැටුණා. මට උණුසුම් ගතිය වැටුණා. මට ආතති ගතිය වැටුණයි කියලා එතකොට බලන ඉන්නකොට පේනවා ඒ යෝගාවචරයේ පූර්ව නිගමන නැතුව එන උණුසුම කම්පන සංචල ගතිය ඒ වශයෙන්ම දකින්න කොහෙන්දෝ අත්දැකීමක් පුහුණුවක් යහ කල්පනාවක් එහෙම නැත්නම් අපි කියනවා අන්වේ ඥානයක් පහල කරගෙන කියනවා. ඒ අනුව ගොඩාක් කල්පුරුදු කරන්න ඕනේ මේ බබාගේ භාෂාව පැත්තක තියලා උණුසුම උණුසුම වශයෙන් දකින්න. ශීතල ශීතල වශයෙන් දකින්න කම්පටි කම්පණි වශයෙන් දකින්න චංචලි චංචලි වශයෙන් දකින්න මේ කට කට බඩ කියන එකත් පැත්තක දාලා හොඳයි නරකයි කියන එකත් පැත්තක දාලා මංගල දුමංගල පැත්තක දාලා මේක දිහා බලන්න ගියොත් අපිට තියෙන අපේ චේතනාව අපිටත් ඉස්සරහින් ගිහිල්ලා එන්නේ එන දෙයට නම් වනම් දීගෙන හොඳ නරක දීගෙන දඟලන ගතිය මේ චේතනාව ලව්වා මේ වැඩේ කරවන්නේ විඥාණය තේජෝ ධාතුව ආපුවාම උණුසුම සිසිල් දෙකට බෙදලා හොඳ නරක දානවා. වායෝ ධාතුව ආපුවාම දරණ ගතිය සහ චංචල ගතිය දෙකට බෙදලා විඥානය රජ කරනවා. ඉතින් මේ දෙකටම සමසිත පැවතීමට අපේ සාමාන්‍ය බුද්ධ ආගමේ කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවේ. ලාභයක් ආවත් පාඩුවක් ආවත් දෙක විදිහ එක විදිහට බලපං. යසසක් ආවත් අයසක් ආවත් මේක දිහා එක විදිහට බලපං. සැපක් ආවත් දුකක් ආවත් එක විදිහට බලපන් කිව්වහම අපි අපි පිළිගන්නවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම හොඳයි කියලා. නමුත් එක්කෙනෙකුට කරන්න බෑ. මතුවෙන මතුවෙන හැම එකෙම හොඳ නරක, හරි වැරදි, යස ආයස, ලාභ තත්කාර, පාඩු මේ ගති නිසා මේ චේතනාසා විඥානේ දිගටම පෝෂණය ලබනවා. යම් වෙලාවක යෝගාවචරය මේ කබලින්කාර ආහාර ටිකක් දැනගෙන ඊට පස්සේ මේ ඇහ කන දිව නාසය හරහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අතෝරක් නැතුව අරමුණු එකතු කරනවා කියන එකක් දැනගෙන භාවනා කරන තැන කියලා හිතමු අපි අත් දෙක වහගෙන කය හොල්ලන තු එක තැනක ඉන්න පුරුදු කෙරුවයි කිව්වහම ඔය කබලින්කාර ආහාර වලට පොඩි තර්ජනයක් තියෙනවා තුන් වේල කන්න බා දෙවේල කාපන් කාලා පුළුවන් තරම් එක තැනකටලා හිටපන් ඊට පස්සේ පස්ස ආහාර වල හයකින් එන්න දෙන්න එපා ආයතන හයෙම කාය ආයතනෙන් විතරක් එන්න දීපන් කිව්වහම පොඩි අභියෝගයක් තියෙනවා මේ කබලින් කාහාර සහ පස්ස ආහාර වලට. ඒකට අර තින් නැති එක්කනට එහෙම ඉන්න බෑ. ගාය නලියනවා. ඇස් දෙක අරින්න හිතෙනවා. ශබ්ද අහන්න හිතෙනවා. ගොඩාක් භාවනා කරලා අපි හිතමු ඉන්න තැනට ගත්තට පස්සේ එයාට මතුවෙන මේ හැම උණුසුමක්ම සිසිලසක්ම කම්පනයක්ම චංචලයක්ම චේතනාවකින් పూర్ව නිගමන චේතනාවකින් තොරව බලන්න කියනවා කියන එක හරීම sannivedanaya කරන්න අමාරු අදහසක්. මේ නිසා සමත භාවනාවේදී චේතනාවක් සහිතයි නම් සමත කියලා කියනවා. චේතනාවට අභියෝග කරන භාවනාවට කියන විපස්සනාව කියලා නිසා ලෝකේ ඉන්න භාවනා කරන්නගේ 95කටත් වැඩිය සමතයට කැමතියි. මොකද්ද අපේක්ෂාවක් ඇතුව චේතනාවක් ඇතුව කරනවා. විපස්සනා වෙච්ච චේතනා නැහැ කියන්න බෑ. එnde ende ende චේතනා නැතිවීම තමයි සිද්ධ වෙන්නේ. චේතනාවකින් පටන් ගන්න කෙනා අපි කියනවා මොටිවේෂන් එකක් කියලා. එහෙම නැත්නම් එළවුමකින් විපස්සනාට බහිනකොට එළවුමකින් පටන් ගත්තාම අවසාන වෙන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නැති වෙනකොට චේතනාවක් නැහැ. භාවනාව අනායාසයෙන් යනවා. සක්මන් කරනවා. පටන් ගන්නකොට අපි සක්ම මළු අතු කාලා වැඳලා දෙයන්න පෙන්දිලා බුදුන් පින්දීලා සක්මන්ට බහිනේද චේතන තියෙනවා. කරගෙන කරගෙන යනකොට අචේතනිකව සක්මන සිද්ධ වෙනවා පේනවා. එතකොට යෝගාවචර දන්නවා මේ චේතනා සහිතව කෙරණකම් භාවනා බාලාංශ පන්තියේ අචේතනික අනායාස වෙනකොට ඔන්න දැන් තමයි භාවනා පටන් ගත්තේ. ඒ වගේම ආනාපාන භාවනා කරමින් මේ ආස්වාසි මේ ප්‍රස්වාසි මේ බුල මේ අද කියනකම් මේ අග කියනකම් තාම බාලාංශ පන්තියේ. හුස්ම ඉබේම වැටෙන්න පටන් අරගන්න හොඳට මේ මුලැඳාග පේනවා නැත්තම් මුලැඳාග නැතුණත් මම සක්මන් කරන්නේ නැහැ දැන් ඉන්නේ ආනාපාන බව දන්නවනම් අන්න අනායාසී නිකං භාවන යනකොට පේනවා දැන් වැඩ සිද්ධ වෙනවා. නිකං ආශයන්තරාවක් ඕටෝ පයිලට් එකෙන් දාලා වගේ පයිලට් ඉන්නවා. නමුත් යන්ත්‍රය යනවා. ඒකේ තමයි භාවනාවක් සිදු වෙන්නේ. එතකොට මේ මතුවෙන දේවල් දිහා තේරීමකින් බේරීමකින් හොඳ නරක දෙකකින් එහෙම නැත්නම් වර්ග කිරීමකින් කරව තොරව මේක දිහා බලන්න පුළුවන් කියලා කියනට ග්ලෝවක් වගේ බෝලයක් වගේ ගත්තොත් වටපිට කට්ටේ තිබුණ හිත ටික ටික ටික ටික ටික ටික ඇතුළට එන්න පටන් ගන්නවා. ඒක නැත්තම් අපේ හිත තියෙන්නේ පිටම ලෙල්ලේ. නමුත් කබලින්කාර ආහාර ගන්න වෙලාවක නෙවෙයි ඉඳගෙන ඉන්න ස්පර්ශක පිළිබඳවත් ලොකු සුකොබෝගීත්වයක් බලාපොරොත්තු වෙන කොහොමද යැපෙන්න පුළුවන් මට්ටමේ ඉඳගෙන ඉන්න ආසනයකට එනවා. අරගෙන ඉවරලා අපි ආස්වාස් ප්‍රසවාසයේ හෝ පිම්බීමේ කිලිමේ හෝ එතන අපි සක්මනේ හිත අලවල වාසය කරනවා. ඒකත් කරන කෙනෙක් නෑ දැන්. කරන දේ බලාන ඉන්නකොට ඒ අනායාසයෙන් සිදු නැත්නම් අසම්පජාන කාය සංඛාර අසම්පජාන වචී සංඛාර වෙනකොට මේක දේශ චේතනා විරහිතව බලන කෙනෙක් හිටියොත් අර තීරණ පටන් ගන්නවා තමන්ගේ නිරීක්ෂණයට ලක් වෙනවා උණුසුමක් එනවා සීතලක් බවටපත් වෙනවා සීතලක් එනවා උණුසුමක් එනවා තද ගතියක් එනවා පහළ වෙනවා හැලුවක් එනවා තද ගතියක් එනවා කම්පන චංචල වෙනවා නිශ්චල වෙනවා නිශ්චල වෙනවා කම්පන චංචල වෙනවා බර ගතිය හැලුවදී මේ අට දෙනත් එක්ක තමයි මෙතන අටක් නෙමෙයි මෙතන ධාතු හතරට 12ක් පෙන්ලා දීලා තියෙනවා මේකේ නාඩගමක් මිස මේකේ විඳින්නේ ඇත්තටම නෑ ඉන්නවනම් චේතනාවක් තියෙනවා චේතන විරහිතව බලනකොට මේ ක්‍රියාවලිය සදාචලය අන්තරයක්. කොයි වෙලාවෙත් යන උදාහරණයක් වශයෙන් කියනවනම් නිින්ද ගියත් මේ වැඩපිළිවෙල යනවා. විඳින්නෙක් නැහැ. දැන් මෙතන නිින්ද ගිහිල්ලා බෑ. අවදිින් ඉන්න ගමන් මේ පේන දේවල්, අත්විඳින දේවල්, දකින්න දේවල් දිහා අපේක්ෂාවකින් තොරව අපි කියනවා උපේක්ෂාව කියලා. අපේක්ෂාවකින් තොර ගතියට කියන උපේක්ෂා වෙනවා සංඛාර උපේක්ඛා මතුවෙන සංස්කාරයන් විහෙයි ඒක වාසියට හරව ගන්න යන්නෙත් නෑ කුට්ටිය කඩා ගන්න යන්නෙත් නෑ මාන්නකාර කරන්න යන්නෙත් නෑ මමියා කියලා ගා ගන්නෙත් නැත්තම් ඒ අපේක්ෂාවක් නැතුව උපේක්ෂාවෙන් ගන්න බැර කරන යනකොට පේනවා මේකයි ගලන දොලකයි වැවෙන ගහකයි මුහුදු රැලි ගහන මුහුදකයි මොන්නම වෙනසක්වත් නැහැ ඒ වෛත්‍යයේ හැටියට වඩදිය බාදිය වගේ මේක ඇතුළේ ගොඩාක් වැඩ යනවා. දැන් නම් වණන් දෙන්න ගිය ගම චේතනාපූර්වක වෙන්න ගිය ගම වගවීමක් එනවා. නම් වණන් දෙන්න මේක තියා බලන්න ඉන්න බැරි මොකද අපේ හිතට බයක් එනවා. මෙහෙම නිකම්ම යන්න දීලා හිටියොත් කොයි යතේ අයිද? ඒ හරියට බැලුම පුපුරලා යන්න හදනවා වගේ. නමුත් මේ යන්නේ ඇතුලෙන් ඇතුලටයි එන්නේ එන්නේ එන්නේ හිතේ මෙතෙක් නොගිය ගැඹුරට යන්නේ කියලා ඒකට ඉන්සයිට් කියලා තමයි භාවනාවේදී විපස්සනාට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඇතුළට බැලමයි මේ යන්නේ. එන්නේ එන්නේ එන්නේ ඇතුළට යනවා කියලා දැනගත්තොත් ස්ත්‍රියව පටන් ගත්තත් පුරුෂයෙක් පටන් ගත්තත් විවිධ පටන් ගත්තත් ගිහියෙක් පටන් ගත්තත් තම්බියෙක් පටන් ගත්තත් බෞද්ධයෙක් පටන් ගත්තත් ඇතුළට යනකොට නම් එකයි. යන්න යන්න යාට තේරෙන පටන් අර ගන්නවා අර පිටතරන් අවුලක් කෙලෙසකතියක් නැහැ ඇතුළට යන්න යන්න යන්න යන්න කොත්තනින් පටන් ගත්තත් මධ්‍යස්ථට යනකොට සර්වඥාංශය තමයි මැද ඉන්නේ නැත්නම් නික්ලේශී මනසක් මැද තියෙන්නේ. ඉතින් මේ ගමනේ ඇතුළට යන්න යන්න පැහැසර බවක්, පිරිසිදු බවක්, නික්ලේශී බවක්, පිවිතුරු බවක් කියන බව දන්නේ නැති කෙනා ඇතුළට යන්න යන්න තනිකන් දෝෂයක් දැනෙනවා. බය ගතියක් දැනෙනවා. නිහිදස ගතියක් දැනෙනවා. ඉතින් ආ කියනවා බහන හරීම කම්මැලි. එපා වෙනවයි කියලා. ලෑස්තිලා යන එක නදනවා මේක තමයි බුද්ධ ආධෝත්තරයන් වහන්සේලා විවේකී කිව්වේ. මේක තමයි හුදේකලාව කියලා කිව්වේ. මේක තමයි සාමය කියලා කියන්නේ. මේක තමයි විස්රාම වෙනවයි කියලා කියන්නේ කියලා දැනගත්තොත් එයා උපක්‍රම හොයනවා. ක්‍රමසාවිදි හොයනවා නැත්නම් ක්‍රමසාවිදි කමඨාන් සුද්ධ කරගන්නවා. තව තවත් තව තවත් ඇතුළට යනවා. මේක බයක් මේක චකිතයක් මේක අසද්දයක් මේක සැකේර කාරණාවක් නම් ඒ මනුස්සයා ආයෙ සරයක් මතු පිටට ගිහිල්ලා ඇස් දෙක ඇරලා විජහාර සලුක සාදාල් නැගිටලා යනවා අපි අම්මේ මේක කරන්න හරියන්නේ නැහැ ඊදර ගිහිල්ලා බබාලත් එක්ක බුදිය ගන්න එක මීට වැඩි ලේසි රැට කාලා මේක නම් කරන්න බෑ කියලා ඉති බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා අබස්සර මිදම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තාස්තං තංච අස්සුතෝතෝ පුතුජනෝ නප්පජානාති තංච අස්සුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථී කියවදාමි අංගුත්තර නිකායේ එකක නිපාත තියෙනවා අහලත් ඇති පබස්සර මිදම් බිකවේ චිත්තං මානමේ හිත ඇතුළ හරිම ප්‍රභාස්වරයි පෑසරයි කිසිම කෙලෙසක් නැහැ මේ පිටලෙල්ල විශාර ආගන්තුක උපක්ලේශ රාශියකින් තරවිලා තියෙනවා ග්‍රීෂ්ය ඇවිලා වගේ. මලකඩ කාලා වගේ. ඒ හරතු උපක්ලේශ ටික තමයි අපි සංස්කෘතිය කියලා කියන්නේ. අපි ඉපදිච්ච සංස්කෘතිය හැටියට ඒක ඉතින් අපි ගෑණියෙක් පිරිමේ කුසස් නිලයක් කුලයක් අල්ලගෙන ඒක ඕකේ තමයි ජීවත් වෙන්නේ. මේ ඇතුළට යන ක්‍රමය බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා සමත භාවනාවෙත් සූෆි භාවනාවෙත් තියෙනවා. මේ ඇතුළට යනකොට ඇති වෙන මේ විවේකය අහලා නැහැ කවදාකවත් පුත්තජනේ අහලා නැහැ. ඒසාට දැනෙන්නේ පාළුව එක. මේ විවේකයේ විවේකයේ වශයෙන් අහලා නැහැ කියන එකේ අදහස් වෙන්නේ එයාට ඒක දැනෙන්නේ තනි කන්දෝසයකට. පාළුවකට එහෙම නැත්තම් රහෙන් කොන් වුණා කවුරුත් මාව ගණන් ගන්නෑ මම නිකන් තුට්ටු දෙකට වැටුණා දෙකේ කොලේට වැටුණායි කියලා හිතෙනවා ඒ හිතෙන නිසා එයාට කවදාකවත් ඇතුළේ ගැඹුරු භාවනාවක් අත්දකින්න අයිතිවාසිකමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පුංචියට වගේ මගේ වචනෙන් කියන ශාපයක් කරනවා. මේ ඇතුළට යන්න යන්න මේ එන්නේ හුදකලාව, මේ එන්නේ විවේකය, මේ එන්නේ විස්රාමයක්. ඒ සාමයේ කියන එක දන්නේ නැතුව අනේ මට හරි පාළුයි අනේ මට හරි කම්මැලි අනේ මට ඒකාකාරයි අනේ මං කොහොමුණා අනේ මං කියන්න බෑ මනුස්සර කවදාක භාවනාවක් හරියන්න බෑ කියලා බුදුහාම කියන මොකද ලැබෙන තෑග්ග බාර ගන්න කැමති නෑ. ඉතින් ඒ සඳහා භාවනා කරලා බෑනේ බණ අහන්න එපායි. ඒ සඳහා භාවනා කරනනේ කමට අනුසුද්ධ වෙන්න එපායි වෙන දේ මෙහෙමයි කියලා කියන්න එපායි. කිව්වට පස්සේ කවුරු හරි දන්න කෙනෙක් කියන්නේ නෑ නෑ බුදුහාමුදුර බලන විදිහට ඔය යන්නේ ගැඹුරකට හොඳ තැනකට කරුණා කරලා ඕක පිළිබඳව චේතනා පහල කරන්න එපා නරක චේතනකට යන්න අරපන් කියලා. ඒක කිව්වට පිනක් කියන්න එපා ඒක අහගන්න ඒක තේරුම් ගන්න ඒක සමාදන් වෙන්න. යම් වෙලාවක අපි හිත මේක නඩ තේරෙනවා නේ මම මෙච්චර කල් භාවනා කරනකොට හිත නිින්දට වැටුණා, තීන භාවයටපත් වුණා, කම්මැලි වුණා, ඒකාකාරී වුණා මම නැගිටලා ගියා. බැලින්න මේ භාවනාවේ එක පැත්තක බලනකොට දියුණුවක් නේ මට මේකට අවදි වෙන්න බැරිද කියලා කියනකොට බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා පබච්චර මිදම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති අසුවිරු ඥානයත්තා වූ භාවනා කරන කල්යාණ සත්පුරුෂයා මේක දන්නවා. එයා දැන් යමුරට යන්න බලනවා. තව උදේකලා වෙන්න බලනවා. තව විවේක වෙන්න බලනවා. තව සාමයට නතු වෙනවා. තවත් විස්්‍රාම වෙන්න බලනකොට එයාට භාවනාව සම්පූර්ණ නොවුණත් ඒ ආකල්පේ නිසා භාවනාව සම්පූර්ණ වෙච්ච කෙනාගේ ආනිසංසල් වෙනවා. එයාට සමාධි භාවනාවක් තියෙන. එයාට තේරෙනවා වැසිකිලි කරනකොට වැසිකිලියේ පෝච්චි උඩ ඉඳගෙන ඉඳද්දි භාවනාව තියෙනවා. කුස්සියට දරදාන ලිපට දරදාන වෙලාවෙත් භාවනාව තියෙනවා. පොල් ගන්න වෙලාවෙත් ওই භාවනා කියනවා. පොල් මිරිකන වෙලාවෙත් තියෙනවා. ඕකට මේ අත් දෙක හොදන්න කියලා කොට්ටයක් උඩ අතක් උඩ අතක් තියාගෙන ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. ඒක අල්ලගත්තට පස්සේ ඕනෙම තැනම ඕනෙම ඉරියව්වක ඕනෙම වෙලාවක ගන්න පුළුවන් කියනකොට එයා කවුරු හරි කිව්වොත් උට භාවනා කරන්න දෙන්න එතකොට මම ලව වැඩ ගන්නවා කියලා එයා කියන ඕනේ වැඩක් ගනින් ගන්න හැම වෙලෙම මම විශ්‍රාම වෙනවා. එයා දන්නවා මේ වැඩේ කරන ගම අර බුද්ධ කලාව රකින්න හැටි. අර විවික්‍ය රකින්න හැටි. ඒ නිසා ඒ පුද්ගලයාට භවනා නොකලත් දැන් ලෝකයා බලන විදිහට මනස දුබැන විදිහින් ඉන්නේ. හිත තියෙන්නේ අර අර හුදෙකලාවට යන තැන. ඉතින් ඒ ඇතුළට යන්න යන්න යන්න යන්න අර විඥාණයට සිද්ධ වෙන්නේ අර ලුණු ගෙඩියක පොත්ත ගලවනකොට අපි බී ලුණු ගෙඩියක් ගන්නකො පිටපෙ තියෙන සරසර ගාන අත ගන්නකොට ගැලවෙන පොත්තනේ. ඒක ගැලෙවට පස්සේ දම්පාට පොත්ත තියෙනවනේ. මෙහා පැත්තේ කෙලවර හරීව තුනි මැද ඝනයි පොත්තේ එහා පැත්තත් තුනි ඒ මොත් ගැලෙව්වට පස්සේ ඊගා පොත්ත පටන් ගන්න තැන හොයන්න බෑනේ ටික කාලයක් හුලම් හදනකොට ඒ පොත්තේ තුනි තැන ගැලවෙනවා සෙලෝ ටේප් එකක් ගලවනවා ඒක ගැලෙවට පස්සේ ඇතුළෙත් ඒ වගේමයි ආයෙ ටික කාලයක් තියන්න ඕනේ ඊගා තුනි සිවියේ පොත්ත ටිකක් වෙලිලා අහු වෙනකම් නැත්නම් අත ගාලා බැලුවට බීදුණු ගෙඩියක යට පොත්ත අහුවෙන්නේ නැහැ. යට සිවිය. කොහොමම කරන කරන ගියාම මොකද ඉතුරුනේ ඉන්දින සූක්ෂම වෙන ඉතාමත්ම මුරුදු තන විල හරබදතියක් නැහැ. ඇතුළ මොකුත් නැහැ. මේ වගේ තමයි භාවනාවේ කබලින්කාර ආහාර අයින් කරාට පස්සේ පස්ස ආහාරය හම්බෙන එකට ඩිසියුම්. ඒක ගැලුවට පස්සේ ඔන්න චේතනාව වෙනවා. ඒකෙත් අගමුල හොයන්න බෑ. ඒක ගැලුවට පස්සේ වෙනවා මැද ගිහිල්ලා මේ මහා ලොකු දෙයක් මේක ඇති කියලා හිතාන ගියාද සුම්මා ශුන්‍ය. ඔයනවනේ යන්න යනකොට සුම්මා තමයි. අයියෝ දවස් 10ක් භාවනා කරලා ගෙදර යනකොට දැන් මොකද්ද ගෙනියන්නේ? සුම්මා. ඉතින් කවුරුවත් කැමති නෑ මොකද දඹදිව ගියා නම් පින් ගන්දක් ගේන්න තිබ්බනේ. කටින පින්කමකට ගියා නම් අම්මෝ ටොංගනම් පින් දෙනවනේ. මල් වට්ටියක් පූජා කරනකොට ලක්ෂයක් පූජා කරන ලක්ෂයක් පින්නේ එක හඳුන් කුරක් කරනකොට හඳුන් කුරු පැකට් එකම ගැහුවනම් 10ක් පින්නේ දැන් මේකනේ අපි ඉගෙන ගත්ත පාඩම දැන් මේ මොකවත් නැති දැනක උපරිමයේ පින තියෙනවා කියලා කිව්වට ගාල්ලද ගියා කොයි රටට කිව්වත් කියන්න තියෙන එක එක්කත් බාර ගන්න කැමති නෑ එකතු කරලා පුරුදු වෙච්චි මට වචනයක් කියනවා නොකිය නතර කරනවා ඒකට ඉල පුරුදු වෙච්ච මේ ආමණයින්ද මේ හිස් කරනවා දකින්නකොට බඩේලි යනවා වගේ. වමනෙට ඉන්නවා වගේ. වක්කාරයට යනවා. හිස් කරන්නේ මොනවද? අපි චේතනා. අරක වේවා මේක වේවා මට උඩින් යන්න වේවා බිමින් යන්න වේවා කියන මේ චේතනා ඔක්කොගම තියෙන මේ අසුචිය ආනේ අයින් කරලා මේ අචේතනිකව සක්මනක් යන්න හදනකොට පරියන්කේ ඉන්නකොට කිසිම වෙහෙසක් ගන්න නැතුව ආයාස කරන්නේ නැතුව හොඳ නිසින්ද වැටෙන හුස්ම දිහා බලාන ප්‍රශ්වාසයේ කෙලෝරට බලාන යනකොට ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ලුණු ගෙඩිය මැදටයි යන්නේ කියලා දන්නවනම් එයා කොච්චර ප්‍රවේශමෙන්ද හුස්ම පිට වෙන්න ආරෙන්නේ ආයාස කරන්න යන්නේ ඒක ස්වභාවයෙන් වෙනකම බලාන ඉන්නවා කොච්චර දුරට සතිය අල්ලගෙන යන්න පුළුවන් ඒ වෙන හුස්මේ කොච්චර දුරට සත්‍යයල්නේ. ඒකට අපිට තියෙන යම් තැනකදී මේක ආඳායාව වල්පත ගත්තාදී අහුවෙන්නේ නැතු වෙනවා. එහෙනම් ඊගාව සැරේ ඒ ගෙවෙන එක තව එක චිත්තක්ෂණයක් අල්ලපන්. තව එක චිත්තක්ෂණයක් අල්ලපන්. මේ එන්න මේ කලාව අල්ලගත්තට පස්සේ ආ දන්නා තැන සිට නොදන්නා තැනට යන්නේක. ප්‍රකාශ කළ හැකි තැන සිට ප්‍රකාශ කරන්න බැරි තැනට යන්නේක. මමයාගේ සිට මම නැති තැනට යන්නේක. ඇතුළ පිටත කියන එකක් තියෙන තැන ඉඳලා ඇතුළ පිට නැති තැනට යන්නේ ඒක. මේක තේරුම් ගත්තට පස්සේ වෙනවා මේකට විඥානය කොච්චර විරුද්ධද කියලා. අපි චේතනා කොච්චර විරුද්ධද? අන්න එහෙම සටනක්නේ බුදුරජාණන් වහන්සේ මේ තනි අලියා වගේ, තනි සිංහයා වගේ භවනා කරන එකන පිටිපස්සේ ඉඳගෙන කියනවා ඔය සියලුම චේතනා තියෙන්නේ එකතු කරලා. නිසා සංස්කාර චේතනා කියන පදේක අර්ථයක් තමයි රැස් කරනවා කියන අදහස. දැන් මේ භාවනාවේදී විශේෂයෙන් විපස්සනා භාවනාවේ කරන්නේ හිස් කරන එක. අයින් කරන අයින් කරන අයින් කරන යනකොට මේ මනෝ සංචේතනය ඉඳලා විඥානාහාරයට යනකොට Tamante එnde ende ende ende ende ඒ හිස් ගතිය එහෙම නැත්නම් කෙලස් අඩු ගතිය එහෙම නැත්නම් විස්තර කරගන්න බැරි ගතිය එහෙම නැත්නම් මේ මමයා උපේන දෙයක් නෙමෙයි මේක ස්වභාවයි මේ ගතියට එනකොට තේරුම් අරගන්න මේ හිත ප්‍රභාස්වර වෙමින් හිත එන්නේ එන්නේ ඩික්ලේශී තැනකට ලං වෙනවා. මේක භාවනා කරන ඔක්කොටම සිද්ධ වෙනවා. හැබැයි හැම කෙනා මේක ලියන්නේ කම්මැලිකම වශයෙන්. නීරසකම වශයෙන්. ඒක කාකාරිකම වශයෙන් භාවනා කරන්න ගියාම එපා වෙන ගතිය වශයෙන්. එහෙනම් මේකට ලෑස්තිලා ගියොත් ඒක නඩ පුළුවන් වෙනවා. මේ විඥාණයට ලැබෙන ආහාරය එකින් එකින් එකින් එකින් එකින් එකින් අයින් කරලා විඥානය කොටු කරනවා. ඒක හරියට විශාල හොර කණ්ඩායමක ඒ ඉත් ඔක්කොම අයින් කරලා ඒ වැඩ කරන කුලී හේවායෝයි අධ්‍යක්ෂක මණ්ඩලයයි සුපර්වයිසර්ලා ඔක්කොම අල්ලලා අල්ලලා අල්ලලා අල්ලලා හරියට අර මහවරා කොටු කරනවායි කියන එක પરම්පරා ගානක් කරනවා. කොහොම සාමාන්‍ය හොර කණ්ඩායමක අහුවෙන නම් අහුවෙන එදා කුලියට ගත්ත මිනිහා විතරයි. ඌ දන්නේ කොහෙන්ද ඕඩර් එක එන්නේ කියලා. එහෙම උරු රාශියක් ඇල්ලුවාට පස්සේ තේරෙන්නේ මේ අක්ෂු වැඩ කරන්නේ හොර සංවිධානයකට කියලා. ඒකෝට පොලිසියට සිද්ධ වෙනවා මේ අල්ලගත්ත මනුස්සයට ගහලා වැඩක් නැහැ. ඒ මනුස්සයාටතරතුරු නැහැ. හැබැයි ඒගොල්ලෝ ගාව නැත්තේත් නෑ ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට විධානේ එන්නේ කාගෙන්ද කියලා දන්නේ නැතිකම හොඳ ලකුණක් හොර සංවිධානයක් බව. එතකොට බලාගෙන ඉන්නවා කොහොමද මේ ඉන්නේ කවුද මේකට අහු වෙන්නේ මොන જાති කටියද දුප්පත්තුද ධනවත් ඇත්තද කියලා අල්ලන්න අල්ලන්න අල්ලන්න ඊගාට තියෙන ඒ ඉදහන් දෙන ඊගා පැලන්ති අහු වෙනවා ඊගා පැලන්තිත් අහු වෙනවා කොහොමම යන්න යන්න යන්න යන්න විඥාණයට ආහාර නැති කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ හොර කණ්ඩායමේ නායකයා කොටු කරන්න ඕන කොටු කරන්නේ ඒ ඒ කට්ටියට හෙන්චයියෝ ටික යස් කියන මිනිස්සු එහෙයියෝ ටික හිමීට මෙට අයින් කරා. ඒ නිසා බුදුචානන් සඳහන් කරලා තියෙනවා මේ විඥාණයට රූප ධාතු විඥානස්ස ඕකෝ මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා අපි රූප කියන වචෙන්ට පහ කඩලා පෙන්නනවානේ එතන රූප රූප කියනකොට රූප කියන වචන අර්ථ දෙකක් තියෙනවා පේන රූප සහ රූපාර්ථය ශබ්ද රූප කිව්වම ශබ්දයත් රූපයක් විදිහට ගණන් ගන්න. ගන්ධ රූප රස රූප. මේ පහම විඥාණයට බැසගන්න ආහාර කියලා බුදුහාමුදුරු කියලා කියනවා. අපි ගොඩාක් ආහාර දෙනවායි කියලා කියන්නේ විඥාණය පෝෂණය වෙනවා හොරමුලක හොර කණ්ඩායමේ කටයුතු බොහෝම සරුව යනවා. කොච්චරද කියනවනම් මේ හොර විශාල හොර සංවිධාන තියෙන රජවල් වල රාජ්‍යවල රාජ්‍ය බලයට වැඩි ඒ හොර සංවිධාන වල බලය. රජයපත් කරන්නේ ඒගොල්ලෝ. ඕනම කෙනෙකුට අපේක්ෂකයෝ ඉදිරිපත් කරන ඡන්දෙට මෙයා මට මගේ හොරකම් නැහැ මට උදව් කරයි කියලා දැනගත්තොත් සල්ලි දැම්මා පත් කරගත්තා. ඊට පස්සේ ඒ හොර නායකයා රාජ්‍ය නායකයට කියලා ඕනි ව්‍යවස්ථාවක් පාස් කරගන්නවා ප්‍රශ්න ඉවරයි. ඒ නිසා මේ විඥාණයට රූප ශබ්ද ගන්ධ රස පෝෂණය කරනවා කියලා කියන හොර කණ්ඩායමට අපි දෙන ආහාරය නැත්නම් පොහොර කියලා කියනවා. ඊගාට වේදනා වේදනාව මේ සැප සොයනවායි කියන එක. එහෙම තමයි අපේ මුළු ව්‍යාපාරෙම සැප දීම සඳහානේ. ඒකෙන් හැම එකකින්ම වෙන්නේ වේදනාව හරහා විඥානයේ පෝෂණයක් ලබනවා. විඥානං වේදනං විඥානස ඕකං ඕකං කියලා කියන්නේ දැස ගන්න දෙයක් ගියක් බාටපත් වෙනවා. ඊට පස්සේ බුදුජානන වහන්සේගේ භාවනාවේ කියන පෙන්වන්න හදන්නේ ඒ වේදනා ධාතු රාග විනිබද්දට වේදනාව තියෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා මේක එකක් තෝරන්න නැතුව තුනටම සම්බරව දෙන්න දීපා ඒකට විඥාණයට පොහොර ලබන්න බෑ සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් අදුක්ඛම සුඛ වේදනාවක් ආවත් මේ තුනම එකෙක්ගෙම පැතිකඩ තුනක් විතරයි කියලා සුඛ වේදනාව පස්සේ අඹාගෙන දුවන්නත් එපා දුක් වේදනාවට අඬන්නත් එපා මේ දෙකටම සමහිත ඇති කරගත්තොත් වේදනාව හරහා ස්වභාවයෙන් විඥාණයට හම් වෙන ඒ පොහොර ඒ ආහාර නැති වෙනවා. ඒ නිසා භාවනා කරලා ජීුණු වෙන ජීුණු වෙන යෝගාවචරයට ඒ පැමිණෙන දුක් කියන්නේ දුක් වේදනා පැනිරස වෙන්න පටන් ගන්නවා. පැමිණි දුක් පැනිලා ඉස්සතන් අඩහව ගන්නවා, කෑ ගහනවා, දරුවා මැටි වුණා, දත ගැල වුණා, ඉරක සුදු පාට වුණා. ඒ අන්තිම වෙනව දන්නවා ඒකම තමයි භාවනාවට අරමුණු වෙන්නේ කියලා මොන සුඛයක් හම්බුණත් එයා දන්න ඒ සුඛ වේදනාවත් සබබ්බ බුලක්ෂේ. පස්සට මතු වුණාට ඒක ඇල්ලන. ඉන්සා ලැබිච්ච සැප ගැන එයා මහා ලෝකට අඩබර වෙන්න යන්න දන්නවා. ඒක නිකන් తాවකාලික දෙයක්. ඊට පස්සේ සංඥා ගන්නවා අපි එක එකන හඳුනා ගන්න. මේ මගේ යාළුවා, මේ මගේ හතුරා කියලා. නමුත් සංඥා අපි කොච්චර පිටපොට ගන්නවද කියනවනම් ගෙදෙට්ට හඳාවට එන හතුරා පුතා කියලා හඳුල්ලා දෙන්න තරම් සංඥාව අපිව නොමගයි. දිවෙඩිය කාර්යයට තේරෙන්නේ නැද්ද? සීනි හොඳ නෑ කිය. අදින්නෙම සීනි වලටනේ. ඒසොත් මේ යක්ෂයාට දීපු පඩියට බයයක් මොකද කරලා දීලා තියෙන්නේ? සංඥාවට දීලා තියෙන පඩියට උ මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රෙෂර් එක තියෙන එක කන්නෙම තෙල්. දන්නේ නැතුව යමුල නැතුව තේරෙන්නේ නැද්ද? සංඥා වැඩ කරන හොඳටම වැඩ කරනවා. ඒ නිසා අපිට කිසිම වෙලාවක අපිට ඇඳුම තෝරන්න තේරෙන්නේ නැහැ. ඒකයි මේ අද ලෝකේ මේ ඇඳුම් කර්මාන්තෙ මෙච්චර සල්ලි උපයන ආදතෙන් පාට වෙලා තියෙන්නේ ඇඳුම් අඳින්නේ ගෑනුන්ට පිරිමින්ට විලි වහ ගන්නද දැන් තියෙන්නේ විලියේ එළියට ගන්නනේ දැන් තියෙන ඇඳුම් වල ඕනම කෑල්ල එළිය තියලා නේ ඇඳුම් අඳන්නේ ඉස්සෙල්ලා කියනවා ඉස්සර ඇඳුම් තාප්පයක් වගේ කියලා. එතකොට ඒ නැතුව දැන් දැන් ඇඳුම් කටු කම්බි අටක් විතරයි. ඇතුළේ තියෙන කැලිටි ඔක්කොම පේන විදිහට අනිත්. ඉතින් මේ මේ ඒ අඳින මනුස්සයාට නොතේරෙවි කියලා හිතනවද? මේක නිසා කාමයේ වැඩි වෙනවා. මේක නිසා ප්‍රශ්න වැඩි කරන්නේ ඒක කෝක වුණත් මම ලොකු වෙනවනේ දැන්. මට ඉල්ලුම වැඩි වෙනවනේ. ඒ නිසා මේ සංඥාව නැතිකම කියන්න බෑ. නමුත් සංඥාව සම්පූර්ණ විපල්ලාසයි. නිත්‍ය දේ කියලා අල්ලන්නේම අනිත්‍ය දේ. සුඛය කියලා අල්ලන්නේම දුක දෙන දේ. සුභ කියලා අල්ලන්නේම අසුභ දේ. ආත්මය කියලා අල්ලන්නේම අනාත්ම දේ. ඒක දැන් භාවනාදී මත උනත් මේක අනිත්‍යයි කියලා ඒක පිළිගන්න කැමති නෑ. ඒක ඉතනම භාවනා වැඩිලා වෙන්නේ නැති. ස්වාමීන් වහන්සේ මොකද හිතන්නේ මේ ඇයි මේ පළවෙනි ආනාපාන වැඩි ආස්වාද දෙවෙනි ආස්වාද වෙනස් වෙන්නේ ඇයි කියලා අහනවා. දෙවෙනි එකට වැඩි තුන්වෙනි එක වෙනස් වෙන්නේ ඇයි? අනේ කණිත එන මොකද සංස තුනෙන් දෙවිය හතර වෙනස් වෙන්නේ ඒක මහනවා හේත. ඒක හරියට ඒක නම් මට තේරෙනවා. හතර වෙනස් පස්සේ වෙනස් වෙන්නේ මොකද? jiggetම දිගටම පේන්න තියෙනවා කිසිම වෙනස් වීමක් කැමති නැහැ. ඒ නිසා මේ සංඥාව අපි මේ සේවීට යොදලා තිබ්බට එයක් කරදෙන කෘත්‍ය බැලුවොත් විපල්ලාසයි. ඒ සංස්කාර කියලා මේ ලැබෙන ඕනම දෙයක් අපි වෙනස් කරනවානේ. සිංහල බුලත් කොලක් හම්බෙච්චාම උ දැන්ටයි මේ කොනයි කඩලා නිකන්නේ. බුලත් කොලේ කන්නේ නැහැ බුලත් කොලේ විදියට. ඒ නාග ලෝකෙන් ගෙනනකොට ওই දෙකෙන්ලු නාගේ අල්ලගෙන ඉවිල්ලා තියෙන ඔගේ විෂ තියනයි කියලා කොන කඩලා තමයි කන්නේ. දැන් වැටකොළු කපනකොට රොස්ස කපලා කපියලා රොස්ස වෙනම මැල්ලුමක් හදනවා. ඕකෝම කපංග ඉවරනේ. ආයේ මේක මේ රොස්ස වැටකට දාලා හදලා ඒක ආයේ මැල්ලුමක් හදන්න ඕනේ. ඊට පස්සේ කෙහෙගෙඩිය පොත්ත ගලවලා මදේ කාලා ෆයිබර්ස් නැහැ කියලා බනනා ෆයිබර් කියලා කඩෙන් ගෙනලා කනවා. පොත්ත විස්සක් අඹරලා දෙන එක. අම්මනයි. අම්මනයි රිලව කන්නේ පොත්තේ. උට කවදාවත් ෆයිබර් ප්‍රශ්න නැහැ. ඇපල් ගෙඩිය කනකොට පොත්ත ගලවනවා. පාන් කෑල්ල කනකොට ක්‍රස්ට් එක අයින් කරනවා. ඒකල කියන ෆයිබර් නැහැ කියලා කඩේ ගිහලා ෆයිබර් ගෙනල්ලා කනවා. මේ නවීන ලෝකයේ අමනයෝ මේ හොඳ සුඛෝභෝගී කියලා කරන දේවල් දිහා බලනකොට රිලෙවෙකින් ගන්න පාඩම් තියෙනවා. විලවෙකේ. ඒ තරම වෙළඳ ව්‍යාපාර අපිව මත් කරලා හැමදේම වෙනස් කරනවා. වෙනස් කරපු ගමන් ඒකේ බුරුම රටේ ඉනකොට කියනවා තල කාපන් තල කපන කාලේට අනික් කාලේට තල වසයි. ඊස්තුවේ කාපන්. අඹ කාපන් අඹ තියෙන කාලට බෝතල් කරලා කන අඹ පිටරටින් එන්න කන අඹ වසයි. ඒ පළතුරු ඒ කන්නේදී කාපන්. මේවා ප්‍රිසර්ව් කරන්න හදලා තියෙන මේ විශාල ආහාර කර්මාන්තවලින් මොකද්ද කරලා දෙන්නේ හැම ප්‍රිසර්වටිව් එකක්ම කාසිනෝ දෙන්නේ අරසාවසඳ දාන හැම දෙයක්ම ජීව කායනෝ පිළිකාච කරන කවුරුවක්වත් නොදන්නවා නෙවෙයි මේ කෑදරකම ඉස්තුවේ තියෙන දෙයක් නැහැ අර රටින් ගෙල්ලා මේ රටේ කනවා සීතීෘතිව උෂ්ණීෘතිව කනවා කාලා අපබ්‍රන්තලේදී අත්තමනස් මුත්තමනට ඒ දවස්වල වාරසා කරන්න ක්‍රම තිබුණේ නැහැ. තියෙන දේ කෑවා. එන ගෙඩි අය කුඩු ගල්ලගේ ගලේ ගහුවත් නැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ කර්මාන්තේ මේ වදිහා බලනකොට අපිට මේ මේ මෙච්චර මේ අපිට තිබිච්ච උරුමේ අපි ළඟ තිබිච්ච උරුමේ පාවිච්චි කරගන්න බැරි තරම් මේ සංඥා අපි වරදනවා ඊට පස්සේ චේතනා මාර්ගයේ මේ හැම දෙයෙම මේක මෙහෙම තියනට වැඩි පොඩ්ඩක් වෙනස් කරලා තියන්න ඕනේ. ඒක නිසා කියනවා සමා පඬිතුයෝ සමාජයට මෙහෙ කරති අති පඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කිය. පොඩක් කියන කෝ පොඩ මෙහාට කියලා කියන්න බෑ. ඉතින් කොයි වෙලාවෙත් මේ චේතනා සංස්කාර මොනම දෙයක්වත් කියන විදිහට හත් නෑ. ඒක දන්න නිසා සුපර් මාකට් එකට ගියාම එකම නිෂ්පාදනයේ 15 වර්ගයක් විතර තියෙනවා. එකම දේ ලේබල් එක විතර වෙනස්. හැබැයි ඒ ලේබල් එකට ගෙවන්න ඕනේ. ලියලා බලනකොට කොයි එකත් එකයි ඇතුළේ තියෙන්නේ. ඉතින් මේ නිසා අද මේ පාරිභෝගික සමාජය තුළ අපිව කරපෝන හැටි එහෙම නැත්නම් අපි මේ චේතනා සංස්කරණ වලට පහත් කරලා පත් කරලා තියෙන හැටි බලනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අපි මේ වයින් කර බොනික වාගේ කැරකෙන මැෂින් එක තියෙන දැතිරෝධයක් වගේ ඔහේ කැරකෙන. එකෙකුටවත් තේරෙන්නේ නැහැ මෙච්ච කාලවට්ටම් ඕනේ ජීවිතේ පවත්තක්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මාන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජ මට්ටම. ප්‍රශ්නේ තියෙන්නේ අපේ දරුවන් අපිට වැඩි හොඳ තැනකට යන්න. මේ ගතිය නිසා අපේ මූලික මානව අවශ්‍යතාවයන් ඉක්මවලා මේ සුඛභෝගී දේවල් වලට යන්න අපි කරන කැඹිරිල්ල මගේ තනි වචනේ කැඹිරිල්ල එක්කෙකුට ඔක්ක තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන්න වෙලාවක් නැහැ. මේ ප්‍රතිરૂප දේශපාතයක ඉන්න වෙලාවක් නැහැ. කොයාගෙන ගිහිල්ලා අර බරපතල වැඩ ඇති හිත ගන්නවා වගේ වැඩ පොළවල් හොයාගෙන ගිහිල්ලා ওই කමර කමර ඉන්න වර්ක්ෂොප් හදාගෙන මේ ගෙදර ජීවන කින්දයක් සම්මන කාලා හිටපල්ලා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ තමන්ම මේ හදාගෙන කරන මනෝ සංචේතන හිතනවනම් හිතලා නතර කරන්න පුළුවන් මේ කියලා එක බරපතල වර්ධව වටහා ගැනීමක් දුවට භාවනා කරලා බලන්න ඕනේ චේතනා එන්න ඇරලා මේ චේතනාවේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා. මේ අපිව නටවන, නාශනෝ දාගෙන හොල්ලන, එහෙම ඇදගෙන යන මේ චේතනා බැලුවොත් ඒ චේතනාව අවිද්‍යාව නිසා චේතනා නැති සංස්කාර බහල්ලා සංස්කාර අනුව තමයි විඥානේ පාලනය. අපේ හිත එනකොට හිත ලනුව කාලා ඉවරයි. සංස්ක විඥානේ බවට පත් වෙනකොට චේතනා වැඩ කරලා ඉවරයි. ඒ නිසා අපි බුදුජානනාංශේ පළවෙනිම උදාහණය උදාන ගාතාව කියනකොට අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං මම මේකා මේ චේතනාව නැත්තම් මේ ගේ හදන එක අල්ලන්න ಜಾති සංසාරේ ගොඩාක් අල්ලවිද්දා යනකොට හම්බෙන්නේ හදපු ගයක් අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිපිස ගහකාරංග වේසන්තෝ හදර මිනිහ හම්බුන්නේ හදව බඩුව හම්බුණා මට කියන්නේ යන තන ආත්මයක් හම්බෙලා පිරිමිකම ඥානකම හම්බුනාට පස්සේ තමයි අපි ව්‍යාපාරේ පටන් ගන්නේ එතකොට ගේ හැදලා ඉවරයි ගහකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුරං ගහකාරං දිත්තෝසි චේතනාව තමයි මේ දේ කරන්නේ විසංඛාරගතං චිත්තං මගේ හිත ආය සංස්කාර කරන්නේ විසංඛාර ගතං චිත්තං තණ්හානං khයමච්චගා ඒ නිසා ලැබෙන දේ ලැබෙන වශයෙන් පිළිගන්නවා මිස මේක ආලවට්ටම් කරන්න යන්නේ මේක නව නිර්මාණ කරන්න යන්නේ මේ යථාභූත ඥාණය ලැබෙන හැටියෙන් පිළිගන්නවා කියන තමයි උසස්ම ඥාණය ඔකඹට දරන්න පුළුවන් ඕක මේ වෙනස් කරන්න යන්න එපා ස්වභාවික වෙයල්ලා මේ වැඩි කුට්ටිය කඩාන යන්න එපා කියලා බුදුහන්සේ ගහකාරං දිත්තෝ ජීපුණ ගේහන්න කාසී ගහකාරකයයි කියලා කියන්නේ මෙතන මේ ලැබෙන දේ සකස් කිරීමල තියෙන චේතනාව ඌ දකින්ද ඊගාවාත්‍ය උපදිනකන් ඉන්න ඕනේ මේ ජීවිතේදිම ආස්වාචයකට පස්සේ ප්‍රස්වාසයක් ගන්න තියෙන චේතනාව වම තිබ්බට පස්සේ දකුණ ගන්න තියෙන චේතනාව වමේ දකුණ කියලා හැරෙනකොට රූපයකට පයින් චේතනාව ශබ්දයකට පයින් චේතනාව මෙයාට තමයි ගෘහකාරකයයි කියලා කියන්නේ මේ වඩඩ කියලා කියන්නේ ගේ හදන එක. වඩඩ නෙමෙයි මේ සඳහසුත් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ගේ හදන වඩුවයි කියලා. ගහකරන්දිතෝ ජීපුන ගේ හන්නකයි. සබ්බා තේ පාසුකා බග්ගා ගහකෝටා මිසක්කාර. විසංඛාරගතං චිත්තං. මගේ හිතේ සංස්කාරයන් තවදුරටත් නැහැ. මොකද කිසියක් අපේක්ෂා කරන්නේ නැහැ. පැමිණෙන දේ පැමිණි දුක් පැනිරායි මේ තියෙන දේ තුළ නිවන කියනවා. ඒ නිසා පැමිණිච්ච දේ බලාගෙන ඉන්නකොට විසංඛාරගතං චිත්තං තණ්හාණං කය මැජ්ජකයසකොට විඥාණයට රූප, වේදනා, සංඥා, සංස්කාර කියන මේ හතරෙම තද්ද බල කපහැරීමක් සිද්ධ වෙනවා. කප හරිනකොට විඥානයේ අපපතිත්‍ිත මට්ටමකටපත් වෙනවා කියලා බුදුහාම කියනවා. හොඳට මුල් බැහැගෙන තිබ්බ නුගරුකක් වගේ ඇටුවම් බැහැගෙන තියෙන විඥානය රූපයා නැතනම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප වලින් මේ පොත්හබ්බ රූපේ විතරයි වෙන්නේ භාවනා කරනකොට අනික රූප උරුණයි කපලා ගන්න. වේදනාවලිය මුත්තේ සැප හොයන් යන ගමනක් නෙවෙයි. કોઈ දුක සැප මධ්‍යමක ආවත් මේ කියන්නේ වේදනා චෛතසිකේ විතරයි කියලා ඒක පිළිබඳව වර්ණ ගීම් කරන්නේ නැතුව සුඛේ පිටිපස්සේ එලවන්න යන්නේ නැතුව දුකට වෛර කරන්නේ නැතුව වේදනා ස්වරූපයෙන් බලනවා. මේ මේ දේවල් අඳුන ගැනීම සඳහා සංඥා දීගෙන එහෙම නැත්නම් හඳුනාගත් දීප සංඥානුව අඳුන ගැනීම නොකර එන දේ එන විදිහට මේව හැඩ වැඩ කරන්නේ නැතුව ආලවට්ටම් කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව එන විදිහට බලන්නේ හිටියොත් ඒ මම දැන් මෙතන කියලා අපි මේකට සාමාන්‍යයෙන් කියනවා එන විදිහට බලනකොට මේකට තදංග නිබ්බුති කියලා කියනවා මේක తాවකාලික නිවන ඕනම කෙනෙකුට වර්තමාන මොහොතට යන්න පුළුවන් ඒ වර්තමාන මොහොත රූප වේදනා සංඥා සංකාර කියලා තේරිමක් වේදිමක් නැහැ පැමිණි ටික බාරගත්තා එච්චරයි මෙන්න මේක තව චිත්තක්ෂණයක් පාත්තන්න මොකද්ද කරන්න ඕනේ මේ ලබාගත් වර්තමාන මොහොත තව චිත්තක්ෂණයක් පවත්තන්න මොකද්ද කරන්නේ මොනවද නොකර ඉන්නේයි හැඩ වැඩ කරන්නත් එපා ප්‍රාර්ථනා කරන්නත් එපා තනමන්නත් එපා කොහොමද චිත්තක්ෂණ ලැබෙනවනේ ලැබෙන දෙයට මේ තණ්හා මාන දිට්ඨි වලින් තොරව මේ බලහන් ඉන්න පුළුවන් නම් යෝගාවචරය තේරෙන්නේ මේ සඳහා ගෑනු අයට විශේෂ දක්ෂකමක් තියෙනවා. පිරිමියාට විශේෂ දක්ෂකමක් තියෙනවා. මැද වයසට විශේෂ දක්ෂකමක් තියෙනවා. දැනුම තියෙන අයට විශේෂ දක්ෂකමක් තියෙන කියලා මොනවත් නැහැ. මේ මේක කාටවත් මායින් කරන්න දෙයක් නෙමෙයි. කොයි කෙනා හරි දන්නවනම් පොඩි తాවකාලික වශයෙන් හෝ මේ නිවන අත්දකින්න කැමති නම් අපි කියන එකට ක්ෂණ මාත්‍ර නිවස කෙසේ මාත්‍ර නිවන නැත්තම් තදංග නිබ්බුති කියලා. මේ වර්තමාන චිත්තක්ෂණයට ගිහිල්ලා පැමිණිච්ච එක හේම බාර අරගෙන වෙනස් කිරීමක් නොකර මේකම ඊගා චිත්තක්ෂණෙත් එන එක බාර ගන්න කැමති නම් ඒ අනිත්‍යයට කැමති. ඒ පැමිණෙන දේ Tamanට පාලනය කරගන්න බැරි දුකක් තමයි. නමුත් ඒක මගේ නෙමෙයි මේක නේද. බබා උපන් හැටියට ලබා උපන් හැටියට බබා හම්බෙන්නේ. ඉනි චිත්තක්ෂණේ එහෙම තමයි. මේක මට කරපු නින්දාවට මේ කාගෙත් ඇති කියලා මේක දකිනවනම් බොහෝ කල් යනකොට යට අනිවාර්යෙන් මේ අනිත්‍ය ලක්ෂණය මේකේ තියෙන පාන්නේ කරගන්න බැටි මේ පෙළෙන ගතිය දුක් ගතිය ඒක නිසා මම මොකද කරන්නේ ඒක අනාත්ම ස්වરૂපේ මේ ආඳුම්ට්ටු කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා මේක බාර ගැනීම නින්දාවක් කියලා හිතුවොත් මේක බාර ගැනීම නෝන්ජල්කමක් කියලා හිතුවොත් හොඳ තකම හොඳ තකමනවා මේක හොඳ ඒක අල්ලන්න අල්ලන්න අල්ලන්න අමාරු වැඩනවා. වලිගි පිටිපස්සේ අල්ලගන්න කරගෙන බල්ලෙක් වගේ. තමන්ගේ වලිගි අල්ලන්න කරගෙන බල්ලෙක් වගේ. ඒ නිසා මෙතන මේ ක්‍රියාත්මක වෙන චේතනාවත් ඒ චේතනාවල පතු වෙන පටවි ධාතුව දැක්කට පස්සේ තද ගතියට කැමති වෙලා මෙලෙක් ගතියට වෛර කරන එකත් මෙලෙක් ගතියට කැමති වෙලා තද ගතියට වෛර කරනවා කියන මේ අමනකම කොහෙන්ද අපේ මේ විනිශ්චය කිරීමේ ශක්තියට එහෙම නැත්නම් අපේ විනිශ්චයට ලඟුනේ කියලා බැලුවොත් ඒ ටික තමයි බුදුහන්සේ ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ. තද ගතිය තද ගතිය. එන්නේ එන්නේ දෙකට නොසලන ගතිය ගියාට පස්සේ හිත වතුර දාපු යකඩ කැල්ලක් වගේ කාගෙන බහිනව ඇතුළට. එතකොට එන මේ බය නිසා බය කියන්නේම පිරිසුදු මනසට තියෙන අකමැත්ත. ඒ තියෙද්දි ඉදිරියට යන කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් සීලයක් තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් සතියක් තියෙන්න ඕනද කියලා හිතන්න. ඇයි එහෙම කියන්නේ? මේ වෙනකොට ඒක අත්දකපු කිසිම කෙනෙක් නැහැ. මොකද අත්දකින හැම වෙලාවෙම අපිට සැකයක් මතුවෙනවා. බයක් මතුවෙනවා. අන්නේ බය නැති වෙන්න අපි දැනගන්න ඕනේ මේ විඥානය පවතින්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන ආහාර මතින්. අන්නේ ආහාර නැති කිරීමේ ව්‍යාපාරයක් මිස පින් රැස් කිරීමේ ව්‍යාපාරයක් විදිහට මේ භාවනාව දාගත්තොත් ඉතින් යෝගාවචරයට මේ එකතු කරන්න ගිහිල්ලා නැති වුණා වෙන එකයි වෙන්නේ. නමුත් මේ උප්පරීම පින තමයි මේ දීලා දාන එක. එහෙම නැත්නම් අධහරණ එක කියන එක දන්න කෙනාට නම් පේනවා. භාවනා කරන්න කරන්න පරණ රුචි අර්චිකා පරණ හැබ්බැයි පරණ තිබුණු මේ ගහපා දෙන gati වෙනුවට එයාට අපන්නක ප්‍රතිපදා වෙනවා. කැමිනිච්ච දෙයට විරුද්ධ නොවී සිටීම පමණයි අපිට තියෙන අයිතිවාසිකම. ඒක කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක එන්නේ කර්මානුරූපව හේතුඵල සහිතව ඔකට විරුද්ධ වුණයි කියලා කරන්න දෙයක් නැහැ. ඒක කල්ලාතුව විනිශ්චිතයි. ඔබට හැඩ ගැහෙන්න පුළුවන් ද බලන්න. ඔය පැමිණෙන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් බලන එක තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ බේතන් පවල් සාමිතුමා සමාජ මට්ටමේ උගන්වපු එකම ධර්මතාවය. කුල්ලකෙල්ල පුරුදු කරනවා හැඩ ගැහෙන්න. කැලේට ඵලයක් මේ ගෙවල් දොර අතහැරපන්. එක දවසක් හිටපන් බලන්න කැලේ කැලේ තියෙන එකක් ඉනි කොටක් ගහගෙන ඉන්න පුළුවන් හැටි. ගිහිල්ලා කාගේ හරි ගෙදර ගිහලා සම්දානයක් කරපන්. සම්දානයක් කරනදී මේ මිනිස්සු දෙන දෙයක් කරක උදව්වක් කරලා වරින් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව. බුදුහමරහතෝ සංඝ සමාජයත් ඒ වගේ තමයි. දෙන දෙයක් ආපන්. මොනම දෙයක් ගැන සැලසුම් කරන්න යන්නත් එපා. උඹට කර්මානුරූපව දෛවකවත වෙන දේ වෙයි. එන ඕනම දෙයකට හැඩ ගැහියක්. ඒ නිසා භික්ෂුවකට කියනවා භික්ෂුවට ඌරු හොටක් තියෙන්න ඕනේ. ඔටුවගේ කකුල් දෙකක් තියෙන්න ඕනේ. කුසිකේ ඇස් දෙකක් තියෙන්න ඕනේ. මොනරගේ බෙල්ලක් තියෙන්න ඕනේ. කබරේගේ පිටක් තියෙන්න ඕනේ. ඔය හැම එකම ගහනවා භික්ෂුව. කබර පිටක් නැතුව හේපෙන්නම ආවේ. ඌරුවටක් දෙන්න ඕනේ. අහු වෙන දේ කාවාම. දුන්න දෙයක් ආගබුවා තෝපන රැකගම් ගබුවා අපිට මේ බුරියාවිල්ල දැකගෙන ගියපත් දෙන වෙලාවේ දෙන්නේ කකා කකුල් දෙක තියෙන්න ඕනේ ඔටුවේගේ වගේ කාන්තාරය යන්නුනත් ඒකේ ඵලයක් මඩේ යන්නුනත් ඒකේ ඵලයක් මේ චික්ෂපත්තුයි අනම්මනම් ඉල්ලන්න ඔබට ඕන ගමන්නේ ඔය තියෙන කකුල් දෙකෙන් ෂේප් එක උකුත් දෙකේ අත් දෙකක් තියාගන්නේ මේ චේදී හොඳට විනවිත බලපන් මොනරෙක්ගේ බෙල්ලක් තියාගන්නේ වටේට කරකොල බලන්න පුළුවන් බුදුජානනාංශර දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. ඕගොල්ලෝ ස්ටඩි කරලා තියෙනවද මන් දන්නේ හැම ওই දෙතිස් 32ම තිරසං ලකුණ වගේ කියනවා. හක්ක සිංහයේගේ වගේ කියනවා. අත් මුවේගේ වගේ කියනවා. ඔක්කොම මේ සත්තුන්ගේ ලකුණු ටිකක් පෙන්නන්නේ. අපි මහා ලෝකෙට වැන්දද අපි මේ සාමාන්‍ය ලෝකෙකට බයිනවා. දැන් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ කිව්වහම උනාගේ උපමා වෙන්නන්නේ සත්තු 32ක ලකුණු. යෝගාවචරය කියන්නේ ඒකයි දැන් ඉන්න යෝගාවචරය චරිචුරු ගන්න හැටි බලනකොට කිඳිලි ගන්න හැටි බලනකොට සෝරි කියලා හිතෙනවා. මේ මුන් යෝගාවචරයෝද කියලා. ඒ නිසා කරුණාකරලා වදක තියානින්ද මේ සැප නෙවෙයි භාවනා විනිශ්චය තීන්දුව කරන්නේ පැමිණිච්ච දෙයට හැර ගැහෙන ගතිය. අවිරුද්ධ ප්‍රතිපදාව මේක පුළුවන් නම් කරුණාකරලා දරුවන්න කියලා දෙන්න අපා. උන් නැත්තම් අනාතයි උන්න මේ හීන ලෝකමවල රජ කරවන්න යන්න බෑ ඒක සබම් බුබුලු වගේ. පැමිණිච්ච දෙයක හැඩ ගැහෙන්න පුරුදු කරන්න ඕගොල්ලෝ ඒකට පුදුම බයයි. පුදුම බයයි ඒගොල්ලන්ට වෙනමම account එකක් හදලා ඉන්ෂුරන්ස් එකක් දාලා බැංක් ඉනුමක් හදලා ඌට හදලා දෙන්න ගියාම ඒක අඬු බඬු කැඩුවා වගේ ඌට මොනම ප්‍රායෝගිකත්වයක් නැහැ. ඒ නිසා අපි යම් තාක් මේක වරද්දාගත්තොත් ඒ වැරද්ද ඒකාන්තයෙන්ම දරුවන්ට ලේ හරහා යනවා. යම් තාක් එක්කෙනෙක් හරි පාරට ගියොත් ඒ ආදර්ශي දරුවන්ට යනවා. ඒක නිසා හරි පැත්තට ගියොත් ඩබල් පොසිටිව්. වැරදි පැත්තට ගියොත් ඩබල් නෙගටිව්. මැද නන්නේ. මේ හම්බලක් නෑ මේ අතරමඟ ගමනේ එක්ක අපායේ එක්ක නිවනේ. ඒක නිසා මේ પરම්පරාව මේක තේරුම් ගත්තොත් නාකි බව නම් හැබැයි ඒකට ප්‍රශ්නයක් නෑ. අඩු ගානේ මේ අදහස තේරුම් ගත්තොත් මේ එන දෙයට හැඩ ගැහෙන්න දරුවන්ට ලොකු පණිවිඩයක් අයි ඕගොල්ලෝ ගන්න මූණ දිහා බලන මගේ කිසිම අපේක්ෂාවක් නැහැ නේ දරුවෝ ටිකවත් ඉදිරියට ගොඩ පළයවා අපලය යාවා කියන අදහසෙන් ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාටම දරුවන් කරනයි ඕගොල්ලන්ටත් දරුවන් කරනයි දරුවන්ටත් දරුවන් කරනයි